එයින් කාණ්ඨකී සූත්‍රයේහි සඳහන් වන්නා වූ දේශනා පාඨයක් ඒ ප්‍රකාශිත වුණේ. මේ පින්වතුන්ට පසුගිය ධර්ම දේශනා වාරයේදී ශ්‍රවණය කරන්නට ලැබුණා සංයුත්ත නිකායේ අනුරුද්ධ සංයුත්තේහි සඳහන් වන රහෝගත සූත්‍රය. මේ රහෝගත සූත්‍රයෙන් කියවුනේ සතර සතිපට්ඨානය සම්පූර්ණත්වයට පත්වන්නේ කෙසේද කියන ප්‍රශ්නයට අනුරුද්ධ මහරහතන් වහන්සේ අනුරුද්ධ ස්වාමින් වහන්සේ විස්තර වශයෙන් ලබා දුන්නා වූ පිළිතුරයි. මේ අනුරුද්ධ සංයුත්තේහි සඳහන් බොහෝ සූත්‍ර වලින් අනුරුද්ධ ස්වාමින් වහන්සේ පැහැදිලි කර සිටින්නේ සතර සතිපට්ඨානයේ වැඩිමෙන් තමන් වහන්සේ ලැබුවා වූ අත්දැකීම් හා ඒ පිළිබඳ ආනිසංශ පිළිබඳවයි. ඒක අපටත් වටිනවා මොකද ඒකට හේතුව දැන් යම්කිසි අත්දැකීමක් ලබාගත්තු කෙනෙක් තමන්ගේ අත්දැකීම අනුසාරයෙන් මට මෙසේ කටයුතු කිරීම නිසා මෙසේ මෙසේ ආනිසංශ ලැබුණයි කියලා කිව්වහම උනන්දුවක් ඇති වෙනවනේ නේ. ඊළඟට ඒ මාර්ගය නැත්තම් ඒ ප්‍රතිපදාව ගැන ඉසක බවක් ඇති වෙනවානේ. ඉතින් ඒ වගේ මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ තමන් වහන්සේට මේ ධර්ම මාර්ගයේහි යෙදීමෙන් නැත්නම් ධර්ම මාර්ගය අනුගමනය කිරීමෙන් ලැබුණා වූ විවිධ අධ්‍යක්ීම් සම්බන්ධයෙන්ොත් මේ සියලුම අධ්‍යක්ීම් ලබා ගන්න මේ සතර සතිපට්ඨානයේ වැඩිම බහුල කිරීම කෙතෙක් දුරට උපකාරී වුණාද කියන එකත් පැහැදිලි කර සිටිනවා. අනුරුද්ධ සංයුත්තේහි රහුගත වර්ගයේ සොතනු සූත්‍රයේහි මෙසේ සඳහන් වෙනවා. එක් කාලයක අනුරුද්ධ ස්වාමින් වහන්සේ සවැත් නුවර සමීපයේ හිටිවිච්ච සොතනු කියන ගම් යූරෙහි වැඩ වාසය කළා. ඒ අවස්ථාවේදී අනුරුද්ධ ස්වාමින් වහන්සේ සමග වාසය කළ බොහෝ භික්ෂුන් වහන්සේලා අනුරුද්ධ ස්වාමින් වහන්සේ ඉන්න තැනට සමීප වෙලා අනුරුද්ධ අනුරුද්ධ ස්වාමින් වහන්සේ සමග පිළිසඳර කතාවෙහි යෙදিলা පැත්තකින් අසුන් ගත්තා. පැත්තකින් අසුන් අරගෙන ප්‍රශ්නයක් විමසුවා. මොකද්ද ප්‍රශ්නේ? කතමේ සංආයස්මානුරුද්ධෝ ධම්මානම් භාවිතත්තා බහුලීකතත්තා මහා විඤ්ඤතම් පත්තු ආශ්මත් අනුරුද්ධයන් වහන්සේ කුමන විදිහේ ධර්ම නැත්නම් කවර ධර්ම වැඩෝ නිසාද මෙච්චර මහා විඤ්ඤ කෙනෙක් ඒ කියන්නේ තේ විශිෂ්ට ප්‍රඥාවක් තියෙන කෙනෙක් විශිෂ්ට ඥානයක් තියෙන කෙනෙක් වුණේ කොහොමද කියලා ප්‍රශ්න කළා. අභිඥා කියලා කියනවනේ විශිෂ්ට ඥානයට. ඉතින් මේ බඳු විශිෂ්ට ඥානයක් ඇති කෙනෙක් බවට පත් වුණේ කොහොමද කියලා ප්‍රශ්නයක් විමසා සිටියා. ඉතින් එතනදී අනුරුද්ධ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා චතුන්නංකෝ අහං ආවසෝ සතිපට්ඨානාන භාවිතත්තා බහුලීකතත්තා මහා භිඤ්ඤතම් පත්තෝ ආස්මතුනි මේ සතර සතිපට්ඨානයේ වැඩුව නිසා බහුල කළ නිසා තමයි තමන් වහන්සේ විශිෂ්ට ප්‍රඥාවක් ඇති කෙනෙකු බවට පත් උනේ කියලා පැහැදිලි කළා. මොනවද මේ සතර සතිපට්ඨානේ? ඉදාහං ආවසෝ කායේ කායනුපස්සේ විහෙරාමි ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකියා විඥා දෝමනස්සා ඒ කිව්වේ කෙලස් තවන වීරියෙන් යුක්තව මනා නුවණින් මනා සිහියෙන් යුක්තව කය පිළිබඳ නැත්නම් කය නම් වූ ලෝකේහි ඇලීමත් ගැටීමත් දෙක දුරු කරමින් කය පිළිබඳව නුවණින් දකිමින් වාසය කළා තමන් වහන්සේ ගැනයි කියන්නේ ඒ වගේම වේදනා පිළිබඳ, සිත පිළිබඳ, ධර්මතා පිළිබඳවත් ඒ විදිහටම ඇලීම් ගැටීම් ආදී දුරු කරමින් කෙලස් තවන වීරියෙන් යුක්තව මනා නුවණින් මනා සිහියෙන් යුක්තව තමන් වහන්සේ වාසය කළා. ඉතින් මෙන්න මේ විදිහට සතර සතිපට්ඨානයේ වැඩිම තුලින් තමයි තමන් වහන්සේ විශිෂ්ට ප්‍රඥාවක් ඇති කෙනෙකු බවට පත් උනේ කියලා. එතකොට සතර සතිපට්ඨානය පිළිබඳව අපට පහුගිය දේශනාවාරයේදී විස්තර සහිතව කතා කරන්නට අවස්ථාව ලැබිච්ච නිසා දැන් අපි ඒ ගැන වැඩි අවධානයක් යොමු නොකර සැකවින් මේ කරුණු සලකා ගනිමු. එතකොට කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා වශයෙන් සතර සතිපට්ඨානයේ වැඩිම නිසා තමන් වහන්සේට විශිෂ්ට ප්‍රඥාවක් ඇති කරගන්න විශිෂ්ට ඥානයක් ඇති කරගන්න පුළුවන් වුණා කියන එකයි අනුරුද්ධ ස්වාමින් වහන්සේ පැහැදිලි කළේ. ඇතින් දැන් අපටත් ඒ විදිහේ විශිෂ්ට ඥානයක් විශිෂ්ට ප්‍රඥාවක් ඇති කරගන්න අවශ්‍ය වෙනවා නම් මොකද්ද කරන්න තියෙන්නේ? එමනම් අනුරුද්ධ මහරහතන් වහන්සේ අනුව යමින් සතර සතිපට්ඨානෙ වඩන්ඩ මහන්සි ගැනීමයි. තේපමණක් නෙමේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මේ සංච 50න් ආවසෝ චතුන්නං සතිපට්ඨානානම් භාවිතත්තා බහුලීකතත්තා හීනං ධම්මං හේනතෝ අභඤ්ඤාසින් තමන් වහන්සේ සතර සතිපට්ඨානේ වඩපු නිසා හීන ධර්ම හීන වශයෙන් අවබෝධ කළා කියනවා මොනවද හීන ධර්ම කියන්නේ ඔව් මොනවද හීන ධර්ම ඔව් මොනවද හීන ධර්ම? අන්න හරි අකුසල ධර්ම හීනයි. කතමේ ධම්මා හීනට කතාවේ හේක තෝරන මොනවද මේ හීන ධර්ම කියන්නේ? ඔන්න මතක තියාගන්න. ද්වාදස අකුසල චිත්තුප්පාදා. 12 වැදෑරු අකුසල් සිත් ඒවා හීනයි. 12 වැදෑරුම් වෙන්නේ. ඔව්. කොහොමද? ආන්න හරි. ලෝභ සිත් 8යි. දේශ සිත් 2යි. මෝහසිත දෙකයි. ඒ 8 ඒ 12 ලෝභ සිත් 8යි, ද්වේෂ සිත් 2යි, මෝහ සිත් 2යි ඔක්කොම එකතු වෙච්චාම 12යි. අන්න ඒ අකුසල් සිත් 12. එතකොට අකුසල් සිත් 12 කිව්වහම සිත් 12ත් ඒවා යෙදෙන චෛතසිකත් අයිති වෙනවනේ. ආනේ සියල්ල එතකොට හීන ධර්ම වශයෙන් ගණනවා. ඊළඟට මධ්‍යම ධර්ම කියලා කියන්නේ ඊළඟට සඳහන් කරන අනුරුද්ධ ස්වාමින් වහන්සේ මෙහෙම හීන ධර්ම හීන ධර්ම වශයෙන් අවබෝධ කරගත්තායි මධ්‍යම ධර්ම මධ්‍යම ධර්ම වශයෙන් අවබෝධ කරගත්තායි කියලා. මොනවද මධ්‍යම ධර්ම කියලා කියන්නේ? ඔව්. කුසල් සිත් තව කුසල් සිත් විතරද අට කතාවේ සඳහන් වෙන්නේ මේ විදිහටයි කතමේ ධම්මා මජ්ක්‍ධිමා මධ්‍යම ධර්ම කියන්නේ මොනවද තේසු භූමීසු විපාකෝ කාමාවචර රූපාවචර අරූපාවචර කියන භූමිත්‍රයට අයිති විපාක විපාක චිත්තචෛතසික තියෙන්නේ අන්න ඒ කොටස තීසු භූමීසු කිරියා අභ්‍යාකතා ඊළඟට ඒ කාමාවචර රූපාවචර අරූපාවචර කියන භූමිත්‍රයට අයිති ක්‍රියා අව්‍යාකත කියන්නේ කුසල අකුසල වශයෙන් දක්වන්න බැරි කොටස් තියෙනවානේ අන්න ඒ සියල්ල සබ්බංච රූපං සියලු රූප. හරි. ඔන්න ඔය ටික මධ්‍යමයි. කාමාවචර රූපාවචර අරූපාවචර භූමිත්‍රයේ විපාක ධර්ම භූමිත්‍රයට ඇති ක්‍රියා හා අව්‍යාකත ධර්ම සහ සියලු රූප මධ්‍යම ධර්ම හැටියට හඳින්වෙනවා. කතමේ ධම්මා ප්‍රණීතා. ආ ඊළඟට සඳහන් කරන මොකද්ද? පනීතං ධම්මා පනීතතෝ අභ්ඥාසින් ප්‍රනීත වූ ධර්ම උසස් වූ ධර්ම ප්‍රනීත වශයෙන් අවබෝධ කරගත්ත. ඒක ගැන විස්තර කරන අට කතාවේ කතමේ ධම්මා පනීත මොනවද ප්‍රනීත ධර්ම කියන්නේ? මොනවද ප්‍රනීත ධර්ම? අන්න හරියෝ තව තව මේක සඳහන් වෙන්නේ චත්තාරෝ මග්ග අපරියාපන්නා චත්තාරි සාමාන්‍ය ඵලානි නිබ්බානංච එතකොට මාර්ග සතරත් ඵල සතරත් නිවනත් මේ ටික ප්‍රණීතයි ඉතින් දැන් කොහොම යටි වේතත් දැන් ඔන්න ඔය කියාපු දේවල්දී මොනවද මේ ක්‍රියා අව්‍යාකෘත ධර්ම දැන් ඔය එක එකක් වෙන වෙනම ගැන වැඩි හිතන්න යන්න එපා මේ වෙලාවේ හිතන්නකො මේ හීන මධ්‍යම ප්‍රණීත සියලුම ධර්ම අවබෝධ කරගන්න අනුරුද්ධ ස්වාමීන් වහන්සේට උපකාරය වුණේ කවර මාර්ගයක්ද? සතර සතිපට්ඨානේ වැඩිමයි. ඉතින් මේ අයත් සතර සතිපට්ඨානය වඩලා සම්පූර්ණ කරගත්තාම ඔය කියන හීන මධ්‍යම ප්‍රනීත සියල්ල අවබෝධ කරගත්තාම ওই ටික වෙන් කරගන්න එක පහසුයි. තේරෙනවද? ඒක නිසා සතර සතිපට්ඨානේ වැඩිමෙන් හීන ධර්ම හීන වශයෙන් අවබෝධ කරගන්න පුළුවන්. මධ්‍යම ධර්ම මධ්‍යම වශයෙන් අවබෝධ කරගන්න පුළුවන්. ප්‍රණීත ධර්ම ප්‍රණීත වශයෙන් අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් යනුව පේන්නේ අනුරුද්ධ ස්වාමින් වහන්සේ අරහත්ත්වයට පත් වුණායින් පස්සේ තමයි මනම් මේ සාකච්ඡාව සිද්ධ කරලා තියෙන්නේ. ඊළඟට සඳහන් වෙන්නේ මේ විදිහේම කෙටි සූත්‍ර කිහිපයක් නැවතත් වතාවකදී අනුරුද්ධ ස්වාමින් වහන්සේත් සාරිපුත්ත මහරහතන් වහන්සේත් මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් සාකේත නුවර ආශ්‍රිතව පැවති කණ්ඨකී වනයේහි වැඩ වාසය කළා. ඉතින් මේ අවස්ථාවේදී සාරිපුත්ත ස්වාමින් වහන්සේත් මොග්ගල්ලාන මහරහතන් වහන්සේත් සවස් කාලේ විවේකයෙන් නැගී හිටලා ඒ කියන්නේ සමාපatti සුවයෙන් ඉන්නවා නම් සමාපatti සුවයෙන් වැඩ ඉඳලා නැගී හිටලා අනුරුද්ධ මහරහතන් වහන්සේ ඉන්න තැනට වැඩම කළා. වැඩම කරලා පිළිසඳර කතාවේ යෙදුණා. පිළිසඳර කතාවේ යෙදিলা පැත්තකින් අසුන්ගෙන සාරිපුත්ත මහරහතන් වහන්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මොකද්ද? සේකේනාවසු අනුරුද්ධ භික්ඛුනා කතමේ ධම්ම අපසම්පජ්ජ විහාතම්බා. ආස්මතුනි සේක භික්ෂුව විසින් කවර ධර්මයන්ට පැමිණිලා වාසය කළ යුතුද? නැත්නම් කමන කවර ධර්මයන් ඇති කරගෙන වාසය කළ යුතුද කියලා ප්‍රශ්නයක් විමසුවා. පැහැදිලිද? සීක භික්ෂුව විසින් කවර ධර්මයන් නැති කරගෙන වාසය කළ යුතුද? සීකහ කියලා කියන්නේ මාර්ගඵල මාර්ගඵලයටපත් හරි දෙපිලිතව ඈ මාර්ගයට බැසගත් මාර්ගයට බැසගත් ඈ අරිහත් මාර්ගයට කලින් හරි හරි ඒ කියන්නේ මෙහෙමයි එතනදී තේරුම් ගන්න ඕන සේක අසේක පෘථග්ජන කියන ભેදය හරිද මේ ලෝකේ වාසය කරන ඉතින් මේ සියලුම දෙනා ওই ભેදයට ඇතුළත් කරන්න පුළුවන් සේක අසේක සහ පෘථග්ජන වශයෙන්. අසේක කියලා කියන්නේ රහතන් වහන්සේලාට. ඒ කියන්නේ සීල සමාධි ප්‍රඥා තුල තවදුරටත් හික්මීමක් අවශ්‍ය කරන්නේ නැති හික්මීම සම්පූර්ණ කළා උතුමන් වහන්සේලාව හඳුන්වනවා අසේක නමින්. හරිද? මෙතන රහතන් වහන්සේට සීල සමාධි ප්‍රඥා තුල තවදුරටත් හික්මෙන්න අවශ්‍යතාවක් නැහැ. හික්මෙන්න අවශ්‍යතාවක් නැත්තේ කුමක් නිසාද? හික්මීම අවසන් කරලා තිබෙන නිසා. එබඳු උතුමන් වහන්සේලා හැඳින්වෙනවා කොහොමද? අසේක උතුමන් වහන්සේලා නම. ඒ කියන්නේ අරහත් පලස්ත උතුමන් වහන්සේ. හරි. අරහත් පලස්ත උතුමන් වහන්සේ තමයි අසේක නමින් හැඳින්වෙන්නේ. ඊළඟ කොටස තමයි සේක. සේක කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥා තුල හික්මෙන ආර්යයන් වහන්සේලාටයි. ඒ හික්මෙන ආර්යයන් වහන්සේලායි තේන්නේ. ආර්යයන් වහන්සේලා කිව්වහම කොතන හිටන්ද පටන් ගන්නේ? අන්න සෝවාන් මාර්ගස්ථාරියන් වහන්සේ. සකදාගාමී සෝතාපන්න පලස්ථාරියන් වහන්සේ. සකදාගාමී මාර්ගස්ථාරියන් වහන්සේ. සකදාගාමී පලස්ථාරියන් වහන්සේ. අනාගාමී මාර්ගස්ථාරියන් වහන්සේ. අනාගාමී පලස්ත ආර්යයන් වහන්සේ සහ අරහත් මාර්ගස්ථ ආර්යයන් වහන්සේ. හරිද? එතකොට ආරි පුද්ගලයෝ ඉන්නවනේ කී දෙනෙන්ද? අන්න හරි. අට නමක් වැඩ සිටිනවා. ඒ අට නමෙන් අසේක ගණයට වැටෙන්නේ කී නමක්ද? එක නමයි. අරහත් පලස්තුතුමන් වහන්සේ පමණයි. හරිද? පැහැදිලිද? දැන් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියලා තියෙනවානේ මාර්ගඵල අවස්ථා. මාර්ගයත් ඵලයත් දෙකම ගත්තාම අටක්නේ. ඒ අටෙන් අරහත් පලස්තයන් වහන්සේ අසේකයි. හික්මීම සම්පූර්ණ කළා. තවදුරටත් හික්මෙන්න දෙයක් නැහැ. ඊට යට සියලුම මාර්ගඵලලාභීන් වහන්සේලා. එතකොට හත් නමක් ඉන්නවනේ. ඒ හත් දෙනා වහන්සේම අයිති වෙන්නේ සීක ගණයට. ඒ කියන්නේ දැන් රහතන් වහන්සේත් රහත් වෙන මොහොතෙහි මාර්ගස්ත ක්ෂණයෙහි සීකයි. ඒ කියන්නේ රහත් වෙන ක්ෂණයෙහි මාර්ගස්ත ක්ෂණයෙහි සීල සමාධි ප්‍රඥා සම්පූර්ණ වීම සිද්ධ වෙනවා. ඒ සිද්ධ වීමෙන් අනතුරු චිත්තක්ෂණයෙහි තමයි ඵලයටපත් උනා වෙන්නේ. තේරුණාද? ඒකෙන්ද අරහත් මාර්ගක්ෂණයේදී රහතන් වහන්සේත් සේකයි. අරහත් ඵලයටපත් උනායින් පස්සේ අනතුරු චිත්තක්ෂණයේදී තුමන් වහන්සේ අසේකයි. ඔව්. මාර්ගඵල දෙක එකවරම වෙන්න බෑ. මාර්ගඵල දෙක එකවර වෙන්න බෑ. ඈ? අන්න හරියි. අන්න හරි. එහෙම කිව්වොත් හරි. <laughs> මොකද දන්නවද? මාර්ගය එක චිත්තයක්. ඵලය තව චිත්තයක්. ඒ නිසා මාර්ගඵල දෙක එකවර වෙන්න බෑ. ඒ කියන්නේ දැන් චක්කු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය දෙක එකවර පහළ වෙනවද කියලා හෙව්වොත්? නැහැනේ. අන්න ඒ වගේ තමයි. එතකොට මාර්ග චිත්තය, ඵල චිත්තය එකවර පහළ වෙන්නේ නැහැ. නමුත් මාර්ග චිත්තයට අනතුරුව ඵල චිත්තයේ පහළ වීම අනිවාර්ය ධර්මතාවක්. තේන්නා. ඉතින් ඒක තමයි මේ ලෝකෝත්තර විපාකවල තියෙන විශේෂත්වය. මොකද්ද? අන්න කුසල චිත්තයට අනතුරුවම විපාකය ලැබෙනවා. දැන් ලෞකික කුසල් වල එහෙම වෙන්නේ නැහැ. තේරෙනවද? දැන් අද මේ අය දානයක් දෙන්න පුළුවන් මේකේ ආනිසංස අදම ලැබෙන්නේ නැහැ. තේරෙනවද? අතින් මේ මොකද කියන්නේ අර විශේෂ ආනිසංස ගැන දෙන දානයක් නම් ඒ කියන්නේ නිරෝධ සමාපත්තියෙන් නැගී හිටියා උතුමන් වහන්සේ නමකට දුන්නා උදානයක් වගේ නම් සතියක් ඇතුළත ditta ධම විපාක වාරේ ලැබෙන්න පුළුවන්. ඉතින් එහෙම නැත්නම් මේ ජීවිතේ සමහරකට ditta ධම විපාක නොලැබී යන්නත් පුළුවන්. හැබැයි ඉතින් කුසල් ධම්වල තියෙනවා ඉතින් යම් කිසි කොටසක් හරි හතෙන් එක් කොටසක් ලැබෙන්න ඉඩ තියෙනවනේ බොහෝසෙයි. අතින් අන්නේ වගේ නැත්නම් දෙවෙනි ජීවිතේ තුන්වෙනි ජීවිතේ නිවන් දක්නා තාකල් එහෙම තමයි මේ ලෞකික කුසල ධර්මයන්ගේ විපාක ලැබීම සිද්ධ වෙන්නේ. හැබැයි ලෝකෝත්තර කුසල ධර්මයන්ගේ විපාකය ඒ කුසල් සිතට අනතුරුවම ඊළඟ චිත්තක්ෂණේ හිටන් ලැබෙනවා. තේරෙනවා. අන්න ඒක තමයි ඵලයේ කියන්නේ. එහෙනම් සෝතාපන්න කුසල චිත්තේ මාර්ග කුසල චිත්තේ පහළ වුණොත් අනතුරු ෂණේහි ඵලයක් ලැබෙනවා. තේරෙනවද? මොකද්ද ඵලය? මොකද්ද සෝවාන් ඵලය කියන්නේ? මොකද්ද සෝවාන් ඵලය? හරි ඒක ඉවර වෙච්චහම මොකද්ද ලැබෙන ඵලය? දැන් ඒක වෙන්නේ මාර්ග චිත්තේන්නේ. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීව ලබ්බත පරාමාස තුන නැති වෙන්නේ මාර්ග චිත්තේ. මාර්ග චිත්තයෙන් ඒ තුන නැති වෙච්චහම ලැබෙන ඵලය මොකද්ද? ඈ මොකද්ද? හරි ඉතින් මොකද්ද ඉතින් කොහොමද මේක? ඉතින් ඊට පස්සේ කළු වෙනවද සුදු වෙනවද උස වෙනවද මහත් වෙනවද? ඈ අන්න මොකද්ද ඒක විස්තර කරලා කියන්නේ එහෙම කියන්නේ. අප හරි අපායගාමී අකුසල කර්ම ප්‍රහාණය වෙන්නේ මාර්ග ජීත්තේ. එතකොට මොකද වෙන්නේ? ඈ කුසල් කෙරෙන්නේ නැහැ. එහෙමද? ඔව් හරි හරි. දැන් ඒක මාර්ග චිත්තයෙන් කෙරෙන්නේ. <laughs> ළඟටම ඇවිල්ලා උත්තරේ පිට වෙන්නේ නැති එක විතරයි තියෙන්නේ. ඈ නෑ දැන් ඔය කියා බොහොම ළඟටම ආව උත්තරේ. රද්ද පළේ හොඳයි දැන් මේ අය සෝවාන් වෙන්න මහත්ය ගන්න අහවල් ඵලයක් බලාපොරොත්තු ඈ ආ අන්න ඒක එක ඵලයක් හා තව ඔව් අන්න හරි ඒක තවත් ඵලයක් හා තව ප්‍රධානම එක ඈ මොකන්ද ඈ මේ බලමු ඈ හිතෙන් නැද්ද නිකන් සතර අපාය නම් දුකෙන් නිදහස් තේරෙනවා ඒක තමයි සෝවාන් ආර්යයන් වහන්සේට ලැබෙන විශාලම ඵලයක් ඒක මේ සතර අපාය දුක කියන්නේ ස්වල්ප දුකක් කියලාද හිතන්නේ අනතුරු ෂණේ හිටන් එතුමන් වහන්සේ සතර අපායි නොයන කෙනෙක් සතර අපායෙන් සදහටම මිදුණු උතුමන් වහන්සේ නමක්. ඊළඟට නියතෝ සම්බෝධි පරායනෝ. නියත වශයෙන්ම ඉදිරි මාර්ග ඵල පිහිට කොට ඇතිව ඉන්න කෙනෙක්. සකදාගාමි අනාගාමි අරහත් කියන ඉදිරි මාර්ග ඵල පිහිට කොට ඇතිව ඉන්න කෙනෙක්. තේරුණාද? ඉතින් එතකොට දැන් මේ අපි දුකින් නිදහස් වීමේ මාර්ගය නෙමේ කියන්නේ. මොකද්ද කියන්නේ? සොයාගෙන යන්නේ නැත්නම් ඒ වෙනුවෙන් අපි මේ කටයුතු කරගෙන යන්නේ. එතකොට සෝවාන් මාර්ගයටපත් වෙච්චාම අනතුරුව අනතුරුව ඵලජිත්තේ ලැබිච්ච තැන හිටන් එතුමන් වහන්සේ සතර අපාය නම් වූ මහා දුක්ඛස්කන්ධයේ අත මිදුණු උතුමන් වහන්සේ නම. එතකොට ඊළඟට තවත් දෙයක් තියෙන. එපමණක් නොවේ. එතුමන් වහන්සේ කාම ධාතුව තුළ ඉන්නවා නම් උපරිම වාසයෙන් ආත්මභාව හතක් පමණ එතුමන් වහන්සේට කාම භවයේ තුළ ජරා මරණ ආදී දුකක් අත්විඳින්න සිද්ධ වෙන්නේ. තේරෙනවද? අන්න ඒකත් මේ ඵලයේ නිසා ලැබෙන අත්දැකීමක්. තේරෙනවද? ඊළඟට අනිවාර්යයෙන්ම ඉතින් නිවන පිහිට කොට ඇති සිටින ආර්යයන් වහන්සේනම. ඉතින් ඔන්න ඔය ඔක්කොම මාර්ග චිත්තයට අනුතරවම ලැබෙනවා. තේරෙනවද? ඔහොම තේරුම් ගත්තාම ඔය මාර්ග චිත්තට අනුතරවමද ඵලසිත ලැබෙන්නේ කියන ප්‍රශ්නේ ඉවරයි. තේරෙනවද? දැන් මේක මේ චිත්තක්ෂණ දෙකක් නිසා වෙන දෙයක් කිව්වහම ඉතින් ඕකේ ප්‍රශ්නේ හිටිනවා. මාර්ගයට අනතුරුවම ඵලය ලැබෙනවද? නැත්තම් මාර්ගය ලබා කාලයක් ගිහින් ඵලය ලැබෙනවද? ඉතින් දැන් එතකොට මාර්ගය ලබා කාලයක් ගිහින් ඵලය ලැබෙනවා නම් ඉතින් එතකොට එහෙමනම් මේක හරි ප්‍රහේලිකා සහගත තත්වයක් වෙනවා. ඒ කියන්නේ සෝවාන් වෙලා අවුරුදු ගාණක් ගිහිල්ලා තමයි සතර අපායෙන් මිදෙන තත්ත්වෙ එන්නේ. එහෙමද? ආ සෝවාන් වෙච්ච ශනේ හිටන් ඊළඟ ශනේ පටන් මෙතුමන් වහන්සේ සතර අපායේ මිදුණු සතර අපායේ නොයන කෙනෙක්. ආනන්තාරිය කර්ම නොකරන කෙනෙක්. ඊළඟට නියත වශයෙන්ම සම්බෝධිය පිහිට කොට ඇති. ඒ කියන්නේ ඉදිරි මාර්ගඵල පිහිට කොට ඇති වෙන කෙනෙක්. ඊළඟට ධානක් තියනවා නම් ඵල සමාපatti සැපේ විඳින කෙනෙක්. ඒ ඔක්කොම ලැබෙන. තේරෙනවද? එතකොට ඒ ආනිසංස ලැබෙන්න කොච්චර වෙලාවක්ද යන්නේ? චිත්තක්ෂණේ මාර්ග චිත්තක්ෂණේ අවසන් වෙච්ච හැතැන්න හිටන් ඒ ඵල ටික ලැබෙනවා. තේරෙනවද? අන්න එහෙම හිතුවාම මේ මාර්ගයට අනුතරවම ඵලය ලැබෙනවද නැද්ද කියන ගැටලුව විසඳෙනවා. තේරෙනවා. ඉතින් ওই ටික හිතන්නේ නැතුව තමයි අනිත් පැත්තට තර්ක කරන්නේ මාර්ගයට අනුතරවම ඵලය ලැබෙනවද නේද? නැත්නම් අවුදු ගානක් ගිහින් නැත්නම් එහෙම ලබ්ධි තියෙනවා. මාර්ගය ලැබී අවුදු ගානක් ගිහින් ඵලය ලැබෙනවා කියන විශ්වාසය ඉන්න සමහර ආචාර්යවරු ඉන්නවා. ඒ ලබ්ධි ප්‍රකාශ කරන අය ඉන්නවා. ඒක හින්දා එහෙම වුණොත් එහෙම මේ ලෝකෝත්තර මාර්ගය කියන කතාවේ අර්ථයක් නැතුව යනවා. තේරෙනවද? ඉතින් ඵලචිත්තයත් එක්ක ඒ ඵලචිත්තයට හිමි ඔක්කොම ආනිසංස ලැබේ. ආන්න. ඉතින් එහෙම තමයි ඒක තේරුම් ගත යුත්තේ. ඉදිරි මාර්ග ඵල සම්බන්ධයනොත් මේ විදිහයි. තේරෙනවද? දැන් අපි හිතමුකෝ මෙහෙම අනාගාමී උතුමන් වහන්සේ නමක් ගන්න. අනාගාමී කියලා කියන්නේ නැවත මේ කාම භාවයට නොයන උතුමන් වහන්සේනේ. එතකොට අනාගාමි මාර්ග චිත්තය ලැබුවා කියලා හිතන්න. ඊට පස්සේ අනතුරු ලැබිය යුත්තේ කුමක්ද? අනාගාමි ඵල චිත්තයයි. ඉතින් මේ අනාගාමි ඵල චිත්තය ලැබිච්ච මොහොතේ හිටම්ම එතුමන් වහන්සේ කැබඳු කෙනෙක්ද? නැවත කාම ධාතුවට ප්‍රතිසන්දි වශයෙන් නොවන උතුමන් වහන්සේ නමක්. අපි හිතමුකෝ එතුමන් වහන්සේ මේ අනාගාමි වෙලා කවුද මේ පුක්කුසාති ස්වාමින් වහන්සේ වාගේ නේද? පුක්කුසාති ස්වාමින් වහන්සේ වාගේ අනාගාමී වෙලා ඒ දවස ඇතුළතම නැත්නම් ස්වල්ප කාලයක් තුල අපවත් වුණා නම් හරිද? එතකොට අනිවාර්යෙන් කොහෙද ගිහින් උපදින්නේ? සුද්ධාවාසයේ ගිහින් පහළ වෙන්න එපාය. ඉතින් අවුරුදු ගානකින් නම් ඵලචිත්තේ ඵලය ලැබෙන්නේ. එතකොට මොකද වෙන්නේ? එහෙනම් තුමන් වහන්සේ සුද්ධාවාසය යන්න බෑ. <laughs> තේරුණාද? ආ එතකොට මාර්ග චිත්තයට අනතුරුවම ඵලය ලැබෙනවා. අන්න ඒකයි ලෝකෝත්තර ධර්මයන්ගේ වෙනස. ලෝකෝත්තර කුසල ධර්මයන්ගේ වෙනස අන්න ඒකයි. අනතුරු ශනේ හිටම ඵලය ලැබෙනවා. පාක්ෂික කියන්නේ ඒකේ ප්‍රතිඵල ලැබෙනවා. ඉතින් එතකොට දැන් ඔන්න අපි ආයර සේක අසේක කතාවට යන්න ඕන. තේරෙනවද? දැන් ආර්යයන් වහන්සේලා 8 9න් අසේක කියලා කිව්වේ කාටද? අරහත් පලස්තයන් වහන්සේට. ඉතුරු හත් දෙනා වහන්සේම සේකයි. හරිද? එතකොට මේ සේකාසේක නොවන සෑම දෙනාම පෘථග්ජනයි. හරිද? ඒ පෘථග්ජනයන්ගෙනුත් පේනවා බෙහෙදයක්. මොකද්ද බෙහෙදය? අන්න කල්යාණ පෘථග්ජනීන් සහ අන්ධබාල පෘථග්ජනීන් කියලා බෙහෙදයක් පේනවා. තේරෙනවද? කල්යාණ පෘථග්ජනයන් කියලා කියන්නේ අනි සීල සමාධි ප්‍රඥා වඩන පෘථග්ජන කොටසක් ඉන්නවනේ. අන්න ඒ පිරිස, ඒ කියන්නේ සෝවාන් මාර්ගයටපත් වූ සෝවාන් වීම සඳහා එතන සෝවාන් මාර්ගය කියලා අදහස් කරන්නේ ලෝකෝත්තර මාර්ගය. ලෝකෝත්තර සෝවාන් මාර්ගයටපත් වූ. එතකොට ලෝකෝත්තර සෝවාන් මාර්ගය ලැබෙන්නේ කොච්චර කාලයකටද? එක චිත්තක්ෂණයකට. තේරුණාද? ලෝකෝත්තර මාර්ග සිත් හතර ලැබෙන්නේ එක චිත්තක්ෂණයකට. පූර්ව භාග ප්‍රතිපදාව අවුරුදු ගණන් නෙමෙයි කල්ප ගණන් වුණත් තියෙන්න පුළුවන්. තේරුණා? එතකොට දැන් අපි හිතමුකෝ දැන් කෙනෙක් ලෝකෝත්තර වශයෙන් සුවාන් මාර්ග චිත්තය ලබා නැහැ. නමුත් සීලෙහි පිහිටා සමත විදර්ශනා වඩනවා හොඳයි. එතකොට එහෙම කෙනෙක් අයිති වෙන්නේ කොයි කොටසටද? අන්න හරි. කල්යාණ පෘථග්ජන කොටසට. කල්යාණ පෘථග්ජන කියන්නේ යහපත් පෘථග්ජනය කිය. පෘථග්ජනේ වුණාට යහපත් පෘථග්ජනය. කුමක් නිසාද යහපත්? අන්න හරි. සීලයක පිහිටා සමාධි ප්‍රඥා දෙක වඩනවා. ඒක නිසා එයා පෘථග්ජනයන් අතර මේ ಗುಣධම් දියුණු කරන යහපත් පැවැත්මක් ඇති. කියන්නේ සමහරලාට ඒ ජීවිතයේ තුලම හෝ නිවන් අවබෝධ කරගන්න සුදුසු තත්ත්වයේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැති මෙලොවක් පරලොවක් අදහන් නැති කර්ම කර්ම වල විශ්වාසයක් නැති සීලයක් නැති නිවන් දැකීමේ අදහසක් නැති එහෙම අය අන්ධ බාල පුතක් යන කොටසට අයිති වෙනවා. අන්ධ බාල කියන්නේ එයාට මේ මෙලවක් පරලොවක් ගැනවත් දැකීමක් විශ්වාසයක් නැහැ. අන්න ඒකයි. අතින් අන්න ඒ විදිහේ ભેදයක් තියෙනවා. ඉතින් එතකොට දැන් මේ අහන්නේ ශේක උතුමන් වහන්සේලා ගැන. ඒ කියන්නේ අර රහතන් රහත් පලස්තයන් වහන්සේ අර ඉතුරු ආර්යයන් වහන්සේලා ගැන එබඳු උතුමන් වහන්සේලා කවර ධර්මයන්ට පත් වෙලා නැත්නම් කවර ධර්මයන් ඇති කරගෙන වාසය කරන්න ඕනද කියලා ඇහුවාම අනුරුද්ධ ස්වාමීන් වහන්සේ පිළිතුරු දුන්නා. සේකේනාවසෝ සාරිපුත්ත භික්ඛුනා චත්තාරෝ සතිපට්ඨාන උපසම්පජ්ජ විහාතබ්බා. සේක භික්ෂුන් වහන්සේලාට කරන්න තියෙන්නේ මේ සතර සතිපට්ඨානේ ඇති කරගෙන වාසය කිරීමයි. කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන සතර සතිපට්ඨාන ඇති කරගෙන වාසය කිරීමයි කලියුත්තේ කියලා ප්‍රකාශ කළා. ඊළඟට තවත් ප්‍රශ්නයක් ඇහුව සාරිපුත්ත මහරහතන් වහන්සේ විසින් ආත්මත් අනුරුද්ධ අසේක භික්ෂුව කුමන ධර්මයන් ඇති කරගෙන වාසය කළ යුතුද? ඒ කියන්නේ රහත් පලස්තයන් වහන්සේ කුමන ධර්මයන් ඇති කරගෙන නැතයි කුමන ධර්මයන්ට පැමිණිලා වාසය කළ යුතුද කියලා ඇහුවා. එතනදී අනුරුද්ධ ස්වාමීන් වහන්සේ පිළිතුරු දුන්නා අසේක භික්ෂුව විසනොත් කළ යුත්තේ අනෙකක් නොයි මේ සතර සතිපට්ඨානයට පැමිණිලා වාසය කිරීමයි. මොකද මේ අරහත් පලස්තයන් වහන්සේ නැත රහතන් වහන්සේ සතර සතිපට්ඨානේ සිටිය යුත්තේ කුමක් නිසාද? ඈ? ඔය ඔන්න බලමුකෝ. <laughs> ඒ මොකක්ද ඒ කිව්වේ? අරහත් පරත්‍යයන් වහන්සේ සතර සතිපට්ඨානයට පැමිණලා වාසය කළ යුත්තේ මොක් නිසාද? අරහත් පරත්‍යයන් වහන්සේ නිවන් දැකලා නැත. ඔතින් රහත් උනායින් පස්සෙත් වෙන කරන්න දෙයක් නැහැ. අමුතුවෙන් මේ සතර සතිපට්ඨානේ වඩනවා නෙවෙයි තමන් වහන්සේ මෙතෙක් දුර පුහුණු කරගෙන ආපු සතර සතිපට්ඨානේ මේ සතර සතිපට්ඨානෙහි සිත පිහිටුවාගෙන පින්වීම දක්වා කාලේ ගත කිරීම එතුමන් වහන්සේලාට තියෙන. ඉතින් අනිත් එක රහතන් වහන්සේලා අරහත්ත්වයටපත් වෙනකොට සති නේපක්ක තත්ත්වයට කියන්නේ සතියෙහි ප්‍රගුණ භාවයටපත් වෙනවා. සිහිය සිහිය ඉන්ද්‍රිය වශයෙන්ොත් බල වශයෙන්ොත් උපරිමයට වඩලා තමයි අරහත් ඵලයටපත් වෙන්නේ. ඒ නිසා බඳුතුමන් වහන්සේලාට ආයි අසිහියෙන් ඉන්නවයි කියන කාරණයක් යෙදෙන්නේ නැහැ. නේද? එහෙනම් එතුමන් වහන්සේලා කළ යුතු වෙන්නේ පිරිනුවම් පෑම දක්වා තවදුරටත් අර තමන් වහන්සේලා ප්‍රගුණ කරපු සිහියෙන්ම වාසය කිරීම. අන්න එහෙම තේරුම් ගන්න. එතකොට ප්‍රශ්නේ දෙන්නේ. තේරුණා. එතකොට රහතන් වහන්සේ කවර ආකාරයෙන්ද වාසය කළ යුත්තේ නැත්නම් කවර ධර්මයන් ඇති කරගෙන වාසය කළ යුතුද කියලා කිව්වහම රහතන් වහන්සේ අසිහියෙන් ඉන්නේ නැහනේ. රහතන් වහන්සේලා තියෙන්නේ තෙක් කාලයක් ප්‍රගුණ කරපු සිහියෙන්ම පින්වම් බෑම දක්වා ඉන්න එකයි. තේරුණා. ඉතින් මේ අන්න එහෙම තේරුම් ගත්තාම මේ ගොඩාක් ප්‍රශ්න ගැඹුරු කාරණා Tamanට පහසුවෙන් ලිහිල් කරගන්න පුළුවන්. පැහැදිලි? ආ ඊළඟට සඳහන් වෙනවා තණ්හක්ඛය සූත්‍රයේහි අනුරුද්ධ ස්වාමින් වහන්සේ 제තවනේහි වැඩ වාසය කරන වෙලාවකදී භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා පැහැදිලි කරනවා චත්තාරෝමියවසෝ සතිපට්ඨානා භාවිතා බහුලීගත තණ්හක්ඛයය සංවත්තන්ති ආස්මතුනි මේ සතර සතිපට්ඨානයේ වැඩිම බහුල කිරීම තණ්හාව නැති කිරීම සඳහා හේතු වෙනවා. ඉතින් එහෙමනම් තණ්හාව නැති කරන්න කල යුත්තේ කුමක්ද? සතර සතිපට්ඨානේ බහුල කිරීමයි. ඒ වගේ කෙටි සූත්‍ර කීපයක් තියෙනවා. කෙටි වුණත් ඒවා ඉතින් බොහොම වටිනාර්ථයක් තියෙනවා. අනතුරුව සඳහන් වෙන අනුරුද්ධ ස්වාමීන් වහන්සේ සවැත් නුවර සලලාගාරයේ වැඩ වාසය කරනකොට අනුරුද්ධ ස්වාමින් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරනවා මෙන්න මෙහෙම සේයතහ පියාවසෝ ගංගා නදී පාචින්න නින්නා පාචින්න පෝනා පාචින්න පබ්බාරා. දඹදිව තියෙන ඉන්දියාවේ තියෙන ගංගා ගඟ නැගෙනහිර දිශාවටයි ගලා බහින්නේ. මේ නැගෙනහිර දිශාවට බර වෙලා නැගෙනහිර දිශාවට නැඹුරු වෙලා තියෙන මේ ගංගා ගඟ බටහිරට හරවන්න කියලා විශාල ජනකා ජනතාවක් එනවලු. මේ මොනවද උදලු පැහි කෝඩ ආදී අරගෙන මොකට දෙන්නේ? බෙන්ගාල බොක්කට වහින ගංගා ගංගා පාකිස්තානයේ පැත්තට හරවන්න කියලා මේ පිරිස එනවලු. ඉතින් ගංගා ගංගා දැකලා තියෙනවා. දැකලා තියෙනවා. ඈ ඔව් ධම්මදී වන්දනාවේ ගිය පින්වතුන් දැකලා ඇති. ඉතින් ගංගා ගංග දැන් කියන්නේ මට මතක අපිත් වන්දනාවේ ගිය වෙලාවේදී දැන් තියෙන පට්නා නගරේ හරියේ ඉඳන් මෙහා යුරේ ඉඳන් බැලුවා මෙහා යුර පේන්නේ ගංගාගමේ. ඒ හරියේ තියෙනවා මේ පට්නාවල තියෙනවා ආසියාවේ දෙවන දිගම පාලම. කොච්චරක් දිගයිද? ඈ? ඔව් කිලෝමීටර 8ක් 17ක්. ඔව් 7ක් හෝ 8ක් හෝ. ඒ ප්‍රමාණය කිලෝමීටර 7ක් හෝ 8ක් හෝ දිගයි තනිකර පාලම. තේන්නේ? අතින් ගඟ නම් ඊට වඩා ටිකක් පටුවේ නේ. නමුත් වතුර වැඩි කාලෙට යුරු වලටත් වතුර ගලනවායි කියලා කියනවා. එතකොට කිලෝමීටර අඩුම ගානේ දෙකක් තුනක්වත් ඇති මං හිතන්නේ හරියේ. ගඟ සාමාන්‍ය කාල වලටත් තියෙන කිලෝමීටර දෙකක් තුනක් විතර බලන. තේරෙන ඉතින් අන්න එහෙම හිතන්න මේ අපේ තියෙන මේ කැලණි ගඟ අනිත් පැත්තට හරවනවා එහෙම කියලා හිතන්න එපා හොඳේ. ආන්න මේ වගේ ගඟක් අනිත් පැත්තට හරවන්න තමයි දැන් මේ සෙනගෙන්නේ. එතකොට තමයි මේකේ බැරෑරුම්කම හිතෙන්නේ නැත්තම් හිතනවා ඔක ඔක මොකද්ද ඔය වේල්ලක් බැඳලා අනිත් පැත්තට හරවන එක නේ කියලා <laughs> කියලා. තේරෙනවද? එතකොට දැන් ඒ වගේ අර කිලෝමීටර දෙකක් තුනක් පළල මහා ගඟක් අනිත් පැත්තට හරවලා බටහිර දිශාවෙන් ගලන්ඩ හරවනවයි කියන එක හිතන්නවත් බැරි මේ සෙල්ලම් වැඩක් නෙවෙයි. ඉතින් නමුත් මේ මනුස්සයෝගේ පිරිසක් එනවලු එහෙම කියලා හිතාගෙන. ඉතින් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ අහනවා දැන් මේ ගංගා ගඟ බටහිරින් ගලා බහින්න හරවන්න කියලා එන පිරිසට මේක හරවන්න පුළුවන් වෙනවද? ගංගා ගඟ බටහිරට හරවන්න පුළුවන් වෙනවද? බැහැනේ. නසපර සානසපර මොකද ඒ වැඩේ ලේසි වැඩක් නෙමෙයි. මේක මහා ගංගාවක් නැගෙනහිරටයි ගලා බහින්නේ. ඉතින් මේ මිනිස්සුන්ට මොකද වෙන්නේ මේ ගඟ හරවන්න එන අයට? අන්න හරි වෙහෙසටත් දුකටත් පත් වෙන්න විතරයි වෙන්නේ. මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මේ කාරණේ වදාලේ උපමාවක් සඳහායි. ඒව මේව පවාවසෝ භික්ඛුන් චත්තාරෝ සතිපට්ඨානේ භාවින්තා. චත්තාරෝ සතිපට්ඨානේ බහුලී කරොන්තං රාජාවා රාජ මහාමත්තෝවා මිත්තාවා මච්චාවා ඥාතිසාලෝ හිතාවා භෝගේහි අභිහට්ටුම් බවාරේයුම් අන්න. ඉතින් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කියන මෙන්න මේ වගේ භික්ෂුවක් කියනවා සතර සතිපට්ඨානය වඩන හොඳට බහුල කරනවා භික්ෂුව සතර සතිපට්ඨානය. නිකන් නෙවෙයි හොඳට වඩනවා බහුල කරනවා. ඉතින් හොඳට වඩන බහුල කරන භික්ෂුවකට රජවරු හෝ ඇමතිවරු හෝ කියන්නේ නෑදෑයෝ හිත මිත්‍රයෝ ඒගොල්ලෝ ඉතින් බොහෝ වස්තුව සම්පත් අරගෙන ඇවිල්ලා කියනවලු අම්බෝ පුරිස කින්තේ මේ කාසාව අනුදාන්ති ඉතින් මොණ්ඩෝ කපාල මනුසංචරන්ති මින් අහනවලු මොනවටද මේ සිවුරක් පොරවගෙන මේ පාත්‍ර කබලක් අරගෙන හිඟාක කා ජීවත් වෙන්නේ මේ තියෙන කෝටි ගණන් වස්තු මේවා දෙනවා සිවුරු ඇරලා නැවත ගිහි බවට පත් වෙන්න මේ සැප සම්පත් විඳගෙන ඉන්න කියලා මේ රජමැති ඇමතිවරු කාටද කියන්නේ කාටද කියන්නේ සතර සතිපට්ඨානයේ වඩන යෝගාවචර භික්ෂුවකට කියනවා ගිහි බවටපත් වෙලා ඉතින් මේ වෙයින් දන් දීගෙන පින්දහම් කරගෙන ඉන්න බැරිය කියලා කියනවා. ඉතින් සතර සතිපට්ඨානයේ මනමින් වඩන බහුල කරන භික්ෂුව අර රජමැති හැමතිවරු දෙන්නා වූ මහා වස්තුව හින්දා නැවත සිවුරු හැර ගිහි බවටපත් වෙලා පින්දහම් කරගෙන ඉන්නවායි කියන එක සිද්ධ වෙනවද නොවෙනවද? ඈ සිද්ධ නොවන දෙයක්. මොකද ඒකට හේතුව අන්න හරි. මොකද සතර සතිපට්ඨානය වඩන බොහෝ කාලයක් තිස්සේ සතර සතිපට්ඨානය වැඩු භික්ෂුවට ඒ සතර සතිපට්ඨානයේ වැඩිම තුලින් හිත විවේකයට නැඹුරු වෙනවානේ. හිත විවේකයට බර වෙනවානේ. විවේකයට නැඹුරු වෙලා තියෙන්නේ. ඉතින් එහෙම විවේකයට හිත බර වෙච්ච නැඹුරු වෙච්ච කෙනෙක් නැවත අවිවේකීව කම්සප්ප විඳිනවායි කියන එක සිද්ධ නොවන දෙයක් කියලා සඳහන් කළා. යන එක නිසා ඒක ඉතින් විශේෂයෙන් වටිනා කාරණයක්. පැවිදි ශ්‍රාවකයන් වහන්සේලා ගැන ගන්නකොට ඉතින් යම් පැවිදි ශ්‍රාවකයන් වහන්සේ නමක් සතර සතිපට්ඨානය හොඳින් වඩනවා නම් බහුල කරනවා නම් මොනම කාරණයක් නිසාවත් ඒ වික්ෂූන් වහන්සේව නැවත ගිහි බවට පත් කරවනවා හෝ බවට ගිහි බවට පත් වෙනවායි කියන එක හෝ සිද්ධ නොවන ධර්මතාවක්. ඉතින් යම් හේතුවක් නිසා ගිහි බවට පත් වෙනවා නම් එහෙමනම් පෙන්වුම් කරන්නේ සතර සතිපට්ඨානය මැනවින් නොවඩනවා බහුල නොකරනවා කියන කාරණේයි. ඒක ගැන හොඳ ලස්සන ප්‍රවෘත්තියක් අපි අහලා තියෙනවා. ඇමරිකාවේ තරුණයෙක් තායිලන්තයට ඇවිල්ලා පැවිදි වෙලා තියෙනවා. ඉතින් කාලයකට පස්සේ ඉතින් මේ මව්පියෝ තමන්ගේ එකම පුත්‍රයා පැවිදි වීමේ ශෝකය නිසා තායිලන්තයට ඇවිල්ලා දැන් ඉතින් අර පැවිදි වෙලා ඉන්නේ පුත්‍රයාට කිව්වලු මේ ඇමරිකානු ඩොලර් ලක්ෂයක්ද කොහෙද දෙන්නම් සිවුරු ඇරලා ආපහු ගිහ බවට පත් වෙලා ඇමරිකාවට යන්න දෙන්න කිව්වා. ඉතින් ස්වාමීන් වහන්සේ කෙලින්ම නෑලා ඇමරිකානු ඩොලර් ලක්ෂය එපා කියලා ප්‍රතික්ෂේප කරායි කියනවා. මොකද ඒකට හේතුව දැන් අර ඒ ස්වාමින් වහන්සේගේ හිත විවේකයට නැඹුරු වෙලා විවේකයට හැරිලා විවේකයට බර වෙලා තියෙන දැන් ඒක ආය අනිත් පැත්තට හරවනවා කියන එක ඇමරිකානු ඩොලර් ලක්ෂයක් තියා කෝටියක් දුන්නත් ඒක කරන්න බැරි වැඩක්. තේරෙන්නේ ආන්නේ වගේ. දැන් අර කවුද රට්ටපාල මහරහතන් වහන්සේ උතුමන් වහන්සේ නම් අරහත්ත්වයටපත් වෙලා අරහත්ත්වයටපත් වෙලා තමන්ගේ මව්පියන් බලන්න ගියපු වෙලාවේ පිය සිටුතුමා විසිනුත් එහෙම වැඩක් කෙරෙව්වනේ නේද? මහා විශාල ධනස්කන්ධයන්ගේ මැද්දේ ගොඩ ගහලා මේ කිව්වා මේ ඔක්කොම ඔබට પરම්පරාවෙන් ලැබිච්ච නැත්නම් අපිට මේ પરම්පරාවෙන් ලැබිච්ච මෑණියන්ට Taman කියන්නේ පියාට ලැබිච්ච ධන වස්තුවයි මේ තියෙන්නේ. ඉතින් මේවා තමුන්ටයි ලැබෙන්න නියමිතව තියෙන්නේ. ඒ නිසා මේ සියල්ලම ලබාගෙන නැවත ගිහි බවටපත් වෙලා පින් දහම් කරගෙන සතුටින් ඉන්න කියලා කිව්වා. ඒ ගමන කිව්වා සිටුතුමනි ඔබට මම වැඩක් කියන්නම් ඒක පුළුවන් නම් කරන්නයි කියලා කිව්වා. ඔබ මේ ඔක්කොම වස්තුව ගේමැද්ද ගොඩ ගහලා තියෙන වස්තුව. කියන්නේ කොච්චර ලංකාවනු ආදී තිබුණාද කියනවා නම් මහා විශාල ගොඩවල් කියන මේ පැත්තින් එක්කෙනාට අනිත් පැත්තින් එක්කෙනාව පේන්නේ නැහැ කියන. හිතන්න කහවණු එච්චර ගොඩක් ඒ ගොඩේ මෙහා පැත්තේ ඉන්න එක්කෙනාව අනිත් පැත්තේ ඉන්න එක්කෙනාට පේන්නලු. කියන්නේ තින් අඩි 6කටත් වඩා විශාල ගොඩක්. ඒ වගේ ගොඩවල් තුනක්ද කොහෙද ගොඩ ගහලා තිබ්බ කියනවනේ ගේ මැද සාල. අතින් ඒ ගමන මේ රටපාල මහරහතන් වහන්සේලා කිව්වා "වියතමනි මම කියන දේ කරන්න ඔබට මේ මරෙන් නිදහස් වෙන්න පුළුවන්." මොකද්ද කියලාම කිව්වා මේ කොහම කාවණු මේ තියෙන රත්තරන් සල්ලි ඔක්කොම කරත්තවල පුරවල ගිහිල්ලා ගංගාම ගඟේ මැද්දට ගෙනihin ඇදලා දාන්න කිව්වා. එතකොට ඔබට මේ තියෙන ප්‍රශ්නේ ඉවරයි කියලා. තේරෙනවද? දැන් මොකද එහෙම කිව්වේ මේ කවුද රට්ටපාල ස්වාමින් වහන්සේගේ පියා රට්ටපාල ස්වාමින් වහන්සේට මේ ගිහි බවට පත් වෙන්න කියලා බල කරන්නේ කුමක් නිසාද? අර වස්තුවෙන් දන්නේ මේ වස්තුවට උරුමකාරයෙක් නැතුව යනවා. එකම පුතා පැවිදි වෙලා ඉන්නේ. ඉතින් වස්තුවට උරුමකාරයෙක් නැතුව යනවා කෝසල රජතුමා ඊට පස්සේ මොකද කරන්නේ? හිමිකාරයෙක් නැති මේ වස්තුව රජවාසලට ගෙන්න ගන්න යනවා. මහරසිරතුමා මරණයටපත් වුණාන් පස්සේ ඒකයි වෙන්නේ. ඉතින් සිරතුමා කැමති නැහැ Tamanට මේ પરම්පරාවෙන් උරුම වෙච්ච වස්තුව රජුරවන්ට දෙන්න. ඒක නිසා තමයි මේ පැවිදි වෙලා ඉන්න පුත්‍රයාට බල කරන්නේ නැවත වතාවක් ගිහි බවටපත් වෙන්නේ. කුමක් සඳහාද අර රංකහවණු ටික රැකගෙන ඉදිරියට පවත්වාගෙන යන්න කියලා. ඉතින් දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ මේකනේ මේ රංකහවණු වල තියෙන ප්‍රශ්නේනේ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ඔය ටික කරත්වල දාලා ගෙනිහිල්ලා ගංගා ගඟේ මැදට ඇදලා දාන්න කියලා. එතකොට ඔය ප්‍රශ්නේ ඉවරයි කියලා. ඕක බලා ගන්න තියෙන ප්‍රශ්නේ තියෙන්නේ කියලා එතුමන් වහන්සේ ඊට පස්සේ මේ දානේ වලඳලා එරදීම වැඩලා පිටත් වුණා. ඉතින් අන්න ඒ වගේ. එතකොට යම් කෙනෙක් සතර සතිපට්ඨානිය වෙනින් මෙනෙමින් බහුල කරනවා නම් වඩනවා නම් බහුල කළා නම් හෝ එතකොට එතුමන් වහන්සේට මේ විදිහේ මහා වස්තු සම්භාර දීලා නැවත ගිහි බවට පමුණවනවා කියන එක සිද්ධ නොවන ධර්මතාවක් කියලා අනුරුද්ධ ස්වාමින් වහන්සේ පැහැදිලි කළා. ඒකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් කුමක් ගැනද? අන්න හරි මේ සතර සතිපට්ඨානයේ තියෙන බලය ගැන කෙනෙකුගේ සිත කොච්චර වෙනස් කරන්න පුළුවන්ද කියලා මේ සතර සතිපට්ඨානය තුලින් තේරුණාද? ඒක තමයි අපිට ඒකෙන් තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් මේ සතර සතිපට්ඨානය තුල කෙනෙකුගේ సంతානය මුලමනින්ම උඩයටිකුරු කරන්න පුළුවන් විශාල බලයක් තියෙනවා. අන්න ඒකෙන් තමයි මේ අපි සෑම දිනාගෙමත් මේ කාම භවයට, රූප භවයට, අරූප භවයට බැඳිලා තියෙන මේ సంతානය උඩු යටිකුරු කරලා නිර්වාණ ශාන්තියට පමුණවන්න පුළුවන්කම තියෙන මේ සතර සතිපට්ඨානේ බලේ අන්න ඒක මතක තියාගන්න. ඒක නිසා තමයි මේක වැඩි යුත්තේ, බහුල කළ යුත්තේ. ඊළඟට නැවත අවස්ථාවකදී අනුරුද්ධ ස්වාමින් වහන්සේ සාරිපුත්‍ර ස්වාමින් වහන්සේ සමගින් වෛශාලී අඹපාලි වනයේ වැඩ වාසය කරනවා. සාරිපුත්‍ර ස්වාමින් වහන්සේ අවස් කාලේ භාවනාවෙන් විවේකයෙන් නැගී හිටලා අනුරුද්ධ ස්වාමින් වහන්සේ වැඩ ඉන තැනට මේ සම්ප්‍රාප්ත වුණා සම්ප්‍රාප්ත වෙලා සතුරු සාමිචි කතාවේ පිළිසඳර කතාවෙහි යෙදිලා පැත්තකින් අසොන් අරගෙන ප්‍රශ්නයක් ඇහුවා මොකද්ද විපසන්නානික හොතේ ආවුසෝ අනුරුද්ධ ඉන්ද්‍රියානි පරිසුද්ධව මුකවන්නෝ පරියෝදාතෝ කතමේ නායස්ම අනුරුද්ධව විහාරේ නේතරහි බහුලං විහෙරති නම් කියනවා ආශ්මත් අනුරුද්ධේනි ඔබගේ ඉන්ද්‍රියන් බොහොම පැහැපත් බොහොම ප්‍රසාදනීයයි ඒ වගේම මුහුණේ පැහැයත් හරි පිරිසිදුයි. බොහොම බැබලීමක් තියෙනවා. ඉතින් ආස්මත් අනුරුද්ධයන් වහන්සේ මේ දවස්වල නැත්නම් මේ අවස්ථාවේ කවර විහරණයකින් බහුලව වාසය කරනවාද කියලා තේරුණාද? එතකොට ඒ කියන්නේ අනුරුද්ධ ස්වාමින් වහන්සේට මේ පියරු වෙන වෙන වර්ණ ආලේප කිරීමක් නැතුවම මොහොනේ පැහැය ප්‍රභාසර තත්ත්වයට පත් වෙලා තියෙන. දැන් නළු නිලියෝ නම් මොන පැහැපත් කරන්න නොඑක් දේවල් ගන්නවනේ නේද? ඉතින් මේ අපිට එහෙම ආරංචි වුණා විදේශගතව හිටපු කෙනෙක් ඒ වගේ ඉතින් කවුරු හරි නළුවෙක් හරි කවුරු හරි එහෙම නොඑක විදිහේ કૃතිම ආලේප ගාලා හක් කළා මේ මොකක් කියන්නේ චර්ම රෝගවලටත්පත් උනායි කියලා හක් කළා. ඒ කියන්නේ හැමේ රෝග හැදෙනකම්ම නොඑක් දේවල් උලල පාට වෙනස් කරා. තේරෙන්නේ? නමුත් අනුරුද්ධ මහරහතන් වහන්සේ කිසිම වෙහසක් නැතුවම <laughs> කේ කොහොමද? සතර සතිපට්ඨානය වැඩිම තුලින් අන්න බලන්න අනුරුද්ධ මහරහතන් වහන්සේ ඉන්ද්‍රියන් බොහොම ප්‍රසන්නයි කියලා කියනවා. ඊළඟට මුහුණේ පැහැත් බොහොම පිරිසිදුයි. මනා බබලීමකින් යුක්තයි කියලා සඳහන් කරනවා. ඉතින් ඒක නිසා එබඳු තත්ත්වයක් කැමති වෙනවා නම් කලියුත්තේ කොහොමද? සතර සතිපට්ඨානයේ මනාවකට වැඩිම. හැබැයි ඒකම බලාපොරොත්තු වෙන සතර සතිපට්ඨානේ වඩන්න එපා. සතර සතිපට්ඨානේ වඩාගෙන යනකොට අතුරු ආනිසංශයක් හැටියට ඒකත් ලැබෙවි. මොකද නැත්තම් ඊට පස්සේ මේ මම මේ ලස්සන වෙන්න දැන් සතර සතිපට්ඨානේ වඩනවා කියලා කවුද ඕක ගියා දුන්නේ කියලා වහම ආන් අහවල් ස්වාමින්වහන්සේ කිව්වහම මනුන් අහන්න වෙන්නේ මට හොඳේ ඒක නිසා සතර සතිපට්ඨානේ වඩන්න අතුරු ආනිසංශයක් ලැහැටියට ඒකත් ලැබේවි. මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඒ කාලේ සතර සතිපට්ඨානේ බහුලව සිත පිහිටුවාගෙන වාසය කරනවා කියලා සඳහන් කළා. ඉතින් තවදුරටත් පැහැදිලි කරනවා. මේ සුඛාහං ආවසෝ චතුසු සතිපට්ඨානේසු සුබත්තිත චිත්තෝයතරි බහුලං විහරාමි යෝසෝ ආවසෝ භික්ඛු අරහං කේලාසෝ උසිතවා කතකරණීයෝ හිත භාරෝ අනුප්පත්ත සදත්තෝ පරිච්ඡේන භව සංයෝජනෝ සම්මදඤ්ඤා විමුක්තෝ සෝ ඉමේසු චතුසු සතිපට්ඨානේසු සූපට්ඨිත චිත්තෝ බහුලං විහෙරති. කියලා ඉතින් කිව්වේ යම් ආර්යයන් වහන්සේ නමක් අරහත් ඵලයටපත් වුණා නම් ඒ අරහත් ඵලයටපත් වෙච්ච මේ රහතන් වහන්සේ මේ සතර සතිපට්ඨානෙහි සිත පිහිටුවාගෙන තමයි කිව්වා බහුලව වාසය කරන්නේ. අතින් එහෙම සඳහන් කළාම මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ ප්‍රශංසාවක් කළා. මොකද්ද? ලාභාවතනෝ ආවසෝ සුලද්ධං වතනෝ ආවසෝ මේ යේමයන් ආයස්මතු අනුරුද්ධස්ස සම්මුඛාවාසුම ආසභින් වාචම් භාසමානස්. ඉතින් කියන අපට හරි ලාභයක්, මනා ලාභයක්. මොකද අපට මේ ආස්මත් අනුරුද්ධයන් වහන්සේ ඉදිරියේදීම මේ සිංහනාදයක් වගේ මහා ශ්‍රේෂ්ඨ ප්‍රකාශයක් අහන්න ලැබුණානේ කියලා කිව්වා. මොකද ශ්‍රේෂ්ඨ ප්‍රකාශයක් කියලා කියන්නේ. ඒකමද? තේරුන්නේ නැද්ද? තමන් වහන්සේ රහතන් වහන්සේ නමක් කියන්නේ නැතෝ ඒක වෙන ආකාරයකින් ප්‍රකාශ කළා. තේරුණා? ඒකනේ කිව්වේ අන්තිමට සියලු භව සංයෝජන ප්‍රහාණය කරපු රහතන් වහන්සේ නමක් බහුල වශයෙන් සතර සතිපට්ඨානය තමයි කියව හිත පිහිටුවාගෙන වාසය කරන්නේ. ඉතින් වෙනත් ආකාරයකින් යන්නේ ඒකනේ කිව්වේ දැන් තමන් වහන්සේගේ මුහුණේ පැහැය බොහොම ප්‍රභාස්වරයි අනාදි වශයෙන් සාරිපුත්ත මහ රහතන් වහන්සේ විසින් අනුරුද්ධ ස්වාමීන් වහන්සේට ඒ කරුණ මතක් කරාම ඉතින් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ නම් කිව්වා තමන් වහන්සේ ඉතින් මේ කාලේ වැඩිපුර සතර සතිපට්ඨානෙ සිට පිහිටුවාගෙන වාසය කරනවා වාසය කරනවා කියලා අන්තිමට ඉඳන් කිව්වා ඉතින් රහතන් වහන්සේ නමක් සතර සතිපට්ඨානේ තමයි වැඩිපුරම හිත පිහිටුවාගෙන වාසය කරන්න කියලා. ඉතින් අර තමන් වහන්සේ තමන් වහන්සේ ගැන කියන්නේ නැතුව වෙනත් ආකාරයකින් තමන් වහන්සේගේ අරහත් ඵලෙ ප්‍රකාශ කළා. යන්නේකින්ද තමයි සාරිපුත්ත මහ රහතන් වහන්සේක වටහාගෙන ප්‍රශංසා කළ අපට ලාභයක් මනා ලාභයක් මේ අනුරුද්ධ ස්වාමින් වහන්සේගේ නැත්නම් අනුරුද්ධ ආශ්මත් අනුරුද්ධයන් වහන්සේගේ සම්මුඛයෙන්ම අපි මේ කතාව ඇහුවානේ කියලා. ඊළඟට සඳහන් වෙනවා ගිලාන සූත්‍රය. මේ සූත්‍රය බොහොම වටිනවා. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ සවැත් නුවර අන්දවණේහි වැඩ වාසය කරනවා. ඉතින් ඒ කාලේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ බලවත් ලෙස ලෙඩ වෙලා බොහොම දුකසේ බලවත් ගිලන් බවකින් යුක්තවයි හිටියේ. අතින් ඒ වුණත් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ කිසි කලබලයක් නැතුව වැඩ ඉන්නවා. මොකද කලබලයක් නැහැ කියලා කිව්වේ. ඈ ඔව් ඔව් මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ දැන් ගිලන්වනේ ඉන්නේ. ඉතින් ලෙඩ වෙච්චාම ගොඩක් දෙනෙක් කේන්දරී ගානවා, අමාරුයි කියනවා, කලබල වෙනවා. ඒ කිසියම් කලබලයක් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ තුල නෑ කේන්දරී ගෑමක් නෑ. අපහසුාවක් දැක්වීමක් නෑ. ඉතින් නමුත් බලන කෙනෙකුට පේනවා ස්වාමින් වහන්සේ දැඩිසේ ගිලන්නයි ඉන්නේ, කායික දුකින් ඉන්නේ. අතින් ඒ ගමන ස්වාමින් වහන්සේලා ඇවිල්ලා ඇහුවන් රුද්ද ස්වාමින් වහන්සේගෙන් කතමේ නායස්මතු අනුරුද්දස්ස විහාරේන විහෙරතෝ uppannā sārīrikā dukkha vedana cittanna pariyādāya tiṭṭhanti අහනවා ආයස්මත් අනුරුද්ධයන් වහන්සේ වහන්සේ මේ කවර ධර්මයන් වඩමින් නැත්නම් කවර විහරණයකින් වාසය කරන නිසාද මේ ශාරීරිකව ඇතිවෙන දුක් වේදනා වලින් සිත මේ මැඩ ගන්න නැත්තේ. කියන්නේ දුක් වේදනාව විසින් සිත මැඩ ගන්න නැත්තේ. දුක් වේදනාවෙන් සිත යට වෙන්නේ නැත්තේ. කවර විදිහේ විහරණයකින් වාසය කරන නිසාද කියලා හෙව්වා. අතින් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා චතුසුඛෝමී ආවසෝ සතිපට්ඨානේසු සෝපට්ඨිත චිත්තස්ස විහෙරතෝ uppannā sārīrikā dukkha vedanā cittanna pariyadāya tittanti ආස්මතුනි සතර සතිපට්ඨානෙහි මනාකොට සිත පිහිටුවාගෙන වාසය කරන කෙනාට උපන්නා වූ කායික දුක් වේදනාවලින් සිත යට වෙන්නේ නැහැ. මොනවාද මේ සතර සතිපට්ඨාන? කානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ සතිපට්ඨාන හතරයි. මේ සතිපට්ඨාන හතරෙහි මනාව පිහිටුවාගත් සිතින් යුක්තව වාසය කරන කෙනාට උපන් ශාරීරික දුක් වේදනාවන්ගෙන් සිත යට වෙන්නේ නැත කියලා සඳහන් කළා. ඉතින් අන්න ඒකත් අපිට වටින කාරණයක්. මොකද ඒකට හේතුව දැන් අපි ලෙඩ වෙන වෙලාව කියන්න බෑනේ. නේද? මැරෙන වෙලාව කියන්නත් බෑනේ නේ. ඉතින් ඒක නිසා අපි මේ හැම එකටම සෝදානම් හිටින්න ඕන. ලෙඩ වෙන්න සෝදානම් ඉන්න ඕන. මැරෙන්න සෝදානම් ඉන්න ඕන. කුමක් නිසාද? <laughs> කුමක් නිසාද? ඈ? මොකද්ද? ස්ථිර ධර්මතාවක් නිසා. ඔව්. මොකක් නිසාද? අනිත්‍ය නිසා. ඔව් පන්නත් පන්නොත් මැරෙනවා. <laughs> ඔව්. අන්න හරියන්නේ. මේ පංච පාදානස්කන්ධේ තමාගේ නොවන නිසයි. දැන් ඒක තමයි අනත්ත ලක්කන සූත්‍රයේ භාගිතුන් වහන්සේ පැහැදිලි කළේ මේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච කය තුල රූපය තුල ආත්මයක් කියන්නේ Tamange වසඟෙහි පවත්වන්න පුළුවන් දෙයක් ගියසරේ මතක් කළානේ ආත්මය කියන එකනේ මොකද්ද පංච උපාදානස්කන්ධය තමා කියලා හෝ තමාගේ වසඟෙහි පවත්වන්න පුළුවන් දෙයක් කියලා වරදවා හිතනවට කියනවා ආත්ම දෘෂ්ටියයි කියලා තේරෙන්නේ ඉතින් යම් විදිහකින් මේ විදිහට මේ රූපය තුල Tamange වසඟෙහි පවත්වන්න පුළුවන් තත්වයක් තිබුණා නම් අනිවාර්යයෙන්ම මේ රූපය ආබාධයේ පිණිස නොවේවා, ලෙඩ නොවේවා, කරදර නොවේවා, නොමැරේවා කියලා අපට පවත්වන්න පුළුවන්. තේන්නා. නමුත් මේ රූපය තුල ආත්මයක් නැති නිසා මොකද වෙන්නේ? මේ රූපේ ආබාධයටපත් වෙන එක වළක්වන්න බෑ. අන්න ඒකෙනි හින්දා අපිට හැම වෙලේම ලෙඩ වෙන්න, වයසට යන්න, මැරෙන්න සූදානම්ව ඉන්න වෙනවා. සෝදානම් සිටිය යුත්තේ කොහොමද? ඈ කොහොමද? අන්න හරි සතර සතිපට්ඨානෙහි මනාකොට පිහිටුවාගත් සිත් ඇතුවයි. ඔව්. දැන් සමහර කෙනෙකුට හිතනවානේ මෙහෙම දැන් මම අසුවල් අසුවල් වැඩ කටයුතු අවසන් කරලා තමයි මැරෙන්නේ. එතකම් මැරෙන්නේ නැහැ කියලා හිතනවා. නේද? දැන් මෙයාටත් හිතෙන්න පුළුවන්. ඉතින් තරුණ දූපුතුන් ඉන්නවා නම් මේ අයගේ තව වැඩ තියෙන උගන්වලා ආවා විවාහ කරවා දීලා ගෙවල් දොරවලුත් හදා දීලා තව ඒගොල්ලොන්ගේ ළමයින්වත් මොන්ටිසෝරි ගෙනහිල්ලා කරලා ඔක්කොම වැඩ ඉවර වෙලා තමයි <laughs> මරණයටපත් වෙන්නේ කියලානේ. ඉතින් මේ ඉතින් අන්න ඒ වගේ නැත්නම් දැන් සමහර පැවිදි ශ්‍රාවකයන් වහන්සේලාත් එහෙම හිතන අය ඉන්නවා. දැන් මම දන්න එක ස්වාමින් වහන්සේ නමක් මම මේ කතාව කියන්නේ ස්වාමීන් අගෞරවයක් වෙනස නෙවෙයි කාටත් ඉතින් ඒකෙන් පාඩමක් ඉගෙන ගන්න. ඉතින් ස්වාමින් වහන්සේ අරණිසේ නාසනයක් භාරව කටයුතු කළා. ඉතින් ස්වාමින් වහන්සේ ඉතින් ඒ ආරණ්‍ය සේනාසනේ ඉදිකිරීම කටයුතු සංවර්ධනය වැඩ කරගෙන ගියා. ඉතින් අතරතුර ඒ ස්වාමින් වහන්සේට පිළිකාවකුත් හැදිලා තිබුණා. නමුත් මේ ස්වාමින් වහන්සේ මේ තමන් වහන්සේට මුඛ පිළිකාවක් ඉතින් අර මුඛ පිළිකාව යම් යම් ප්‍රතිකර්ම නිසා ටිකක් මුල් කාලේ වැඩිම දුර්වලව තිබුණා. ඉතින් ඒක හින්දින් මේ ස්වාමීන් වහන්සේ එච්චර ගණන් ගත්තේ නෑ. හැබැයි මේ මුඛපිලිකාව තිබුණා අවුරුදු 12ක් විතර වගේ. එතකොට බලන්න අවුරුදු 12ක් තුල තමට තමාට මේ මරණ වරෙන් තු අතේ තියෙනා වගේ වැඩන්නේ මේ පිළිකාව කටේ තියාගෙන ඉන්නේ. ඉතින් අපටත් එහෙම තමයි. නමුත් ඉතින් අර අපටත් වෙලා තියෙන්නේ මේ එහෙම එකක් නැති හින්දා මේ අප්‍රමාදී බව වහවහ එන්නේ නෑනේ. අපටත් හිතෙන්නේ තව ඉතින් කල් දිනනවා මේව හදලා වැඩි ධර්මශාලාවත් හදලා වැඩි කරගන්න. <laughs> එහෙම කියලා හිතනවනේ නේ. නමුත් ඉතින් අර අර ස්වාමීන් වහන්සේත් ඉතින් මේ මොකද මුඛපිලිකාව කටේ තියාගෙන ඒ ස්වාමීන් වහන්සේ ඉතින් වඩා ප්‍රමාදී වෙන්න තිබුණා. නමුත් ඉතින් ස්වාමීන් වහන්සේ ඒක ගැන එච්චර දුර හිතුවේ නැහැ. ඉතින් ස්වාමීන් වහන්සේත් කල්පනා කළේ ආරණ්‍ය සේනාසනේ හදලා ඉවර වෙලා වෙන කොහාට හරි ගිහින් භාවනා කරනවායි කියලා. ඉතින් ඒක තේරුමක් නැති කතාවක්. මොකද ආරණ්‍ය සේනාසනයක වැඩිඳිමින් ආරණ්‍ය සේනාසනේ හදලා ඉවරලා වෙන කොහාටවත් ගිහින් භාවනා කරනවා කියන එක මේ තේරුමක් නැති වැඩක් නේ. විහිළු කතාවක් වගේ. ඉතින් අත් වශයෙන් මම මේක කියන්නේ අපි මේ මේවා ගැන හරි අප්‍රමාදී වෙන්න ඕන. ගිහි පැවිදි අපි ශ්‍රාවකයෝ සෑම දෙනා. තේරුණා. ඉතින් දැන් ඒ ස්වාමීන් වහන්සේ ආරණ්‍ය සේනාසනේ හදන ගමන්ම කොහොම හරි කාල වේලාවෙන් කරගෙන බණ භාවනාත් කරගත්තා නම් වටිනවා. එහෙමත් කරන්න බැරි කමකුත් නැහැ. මොකද ඒකට හේතුව සඳහන් වෙනවා මේ පුරාණයේ සිද්ධියක්. රහතන් වහන්සේ නමක් ගැන. ඒ රහතන් වහන්සේට රහත් වෙන්න ඉස්සර මොකක් හරි හේතුවක් නිසා මේ පැවිද්ද ගැන කලකිරීමක් ඇති වෙලා ගිහි වෙන්න ඕන කියලා හිතුණලු. දැන් එහෙමත් හිටියනේ බුදුරජාණන් වහන්සේ කාලෙත් හිටියනේ මේ සෝන මහරහතන් වහන්සේ වගේ උතුමන් පවා මේ ගිහි වෙනවයි කියලා හිතලා පස්සේ ඉතින් භාගතුන් වහන්සේගේ ආවාදී පිහිටා කටයුතු කරලා රහත් වෙච්ච තුමෝ හිටියනේ. ඉතින් අන්න ඒ වගේ පුරාණ ලංකාවේ හිටපු ස්වාමින් වහන්සේ නමක් ඒ ස්වාමින් වහන්සේට මොකක් හරි කලකිරීමක් හින්දා හිතුණලු මේ පැවිද්ද වට කරන්න බෑ ගිහි බවට පත් වෙන්න ඕන කියලා එහෙම හිතලා හැබැයි උපාධ්‍යයන් වහන්සේට ගිහින් මතක් කළාලු ඉතින් මේ නැවත ගිහි බවට පත් වෙන්න අදහස තියෙනවායි කියලා. උපාධ්‍යයන් වහන්සේ කිව්වල කමක් නැහැ ඉතින් දැන් ගිහි බවට පත් වෙන්නනේ හිතන් ඉන්නේ මට වැඩින්න කුටියක් හදලා පිටත් වෙමු කිව්වලු. ඒ ගමන හා හොඳයි කමන්නේ එහෙනම් කුටිය හදලා යනවනේ කියලා හිතාගෙන ගල් වෙනක් සුද්ධ කරලා දැන් උපාධ්‍යයන් වහන්සේට ඒ ගල් වෙන සකස් කරනවා කුටියක් වශයෙන්. හැබැයි උපාධ්‍යයන් වහන්සේ සුළුපටු කෙනෙක් නෙමෙයි. මම හිතනවා පරිචිත්ත විඥානන ඥානයේ තියෙන රහතන් වහන්සේ නමක් වෙන්න පුළුවන්. උපාධ්‍යයන් වහන්සේ දන්නවා මේ හේතු සම්පත්තියන පුද්ගලයෙක්. මෙතුමාට රහත් වෙන්න පුළුවන්. මේ උපාය මාර්ගයක් කියවේ මේ යන්නේක වලක්වන්නයි කුටියක් හදන්න කියලා කිව්වේ. කියලා ඉඳන් කිව්වා හැබැයි ඉතින් ওই කුටිය හදන ගමන් භාවනාත් ටිකක් කරන්න ඕනේ. කසිනයක් වඩන හැටි කියලා දුන්නා. තේනද එක එක්කෙනාට මේ සප්පාය කර්මස්ථාන තියෙනවානේ අන්න ඒකත් වැදගත් දෙයක් සසර පුරුදු කරපු භාවනා ක්‍රමයක්ම අහුනොත් මේක දිගට කරගෙන යන්න පහසු වෙනවා නැත්තම් හිතනවා මේ පිළිකුල් භාවනා ගියාදුනවා මේ බඩවැල් බබු ගැන හැමදාම හිත හිතා ඉන්න පුළුවන්ද මේක කරන්න හැකියි කියලා සමහර කෙනෙකුට ඒක ගැන කලකිරීමක් අප්‍රියාවක් ඇති වෙනවා තේරෙන්නේ <laughs> එහෙම තියෙනවා මේක කරන්නේ දැන් ආස්වාද ප්‍රස්වාද දෙකේ හිත පිටවන්න කිව්වා මේ හුස්මල්ලන්න පුළුවන් නෑ මේක හැමදාම හිත පිට යනවා විසිරෙනවා මේක කරන්න පුළුවන් නෑ කියලා සමහර කෙනෙක් ඒක ගැන මොකටදී වෙනවා ඉතින් අන්න ඒ වගේ තමයි මේ ස්වාමීන් වහන්සේත් මුලින් මුලින් කරාපු භාවනා හරියාකාර වැඩෙන්න නැතුව ඇති ඉතින් ඒකනේ මේ ගිහි බවටපත් වෙන්න අදහසක් පහළුනේ නැත්නම් සතර සතිපට්ඨානේ මනාවකට වැඩුවා නම් ඒක වෙන්න බෑයි කියලා කියුණානේ නේ දැන් මුලෙන් මුලෙන් කරාපු භාවනාවල හරියාකාර ප්‍රගතියක් තියෙන නැතුව ඇති. ඉතින් දැන් අර උපාධ්‍යයන් වහන්සේ කොහොම හරි සිතානුව දැනගත්තා මෙතුමන් වහන්සේට ගැළපෙන්න කසින භාවනාවක් කියලා කසිනයක් වඩන හැටි කියලා දුන්නා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? දවල් කාලේ අර කුටිය හදන වැඩවලට මහන්සි වෙනවා. හවස් වෙනකොට නාගෙන කරගෙන අර කසිනේ වඩන්න පටන් ගන්නවා. දැන් මෙහෙම මෙහෙම යනකොට යනකොට දැන් ඔන්න භාවනාවත් ටික ටික නොදැනීම වැඩුණා. ඉතින් දැන් ඔන්න කුටිය හදා ඉවරයි. කුටිය හදා ඉවර වෙලා උපාධ්‍යයන් වහන්සේට ඉඳන් කිව්වා ස්වාමීනි දැන් ඉතින් කුටිය හදා ඉවරයි වඩින්න කුටියට කියලා. ඉතින් උපාධ්‍යයන් වහන්සේ ඉඳන් කිව්වා ඉතින් ඔබ වහන්සේ ගොඩාක් මහන්සි වුණානේ කුටිය හදන්න. අද එක රැයක් ඔය කුටිය ඉමු කියලා කිව්වා. ඉතින් ඒ ගමන හොඳයි කියලා ඒ දවසේ ඉතින් දැන් එදා වැඩක් නැහැනේ. මොකද වැඩක් නැත්තේ. කුටිය හදලා ඉවරයිනේ. එදා විවේකයි. ඒකෙන් හින්දා මේ ස්වාමීන් වහන්සේ මොකද කළේ? නාගෙන කරගෙන කුටියට වෙලා අර පුරුදු භාවනාව පටන් ගත්තා. හිතත් හොඳට සමාධි වෙලා ගිහිල්ලා හකලා විදර්ශනා වැඩිලා ඒ කුටියේදීම රහත් වුණා. අන්න බලන්න. හැබැයි දැන් මේ රහත් උනේ කොහොමද? කුටිය නිකන් හැදුවා නෙමෙයි දවල් කාලේ කුටිය හදනවා රාත්‍රී කාලේ හවසට භාවනා කරනවා. තේරෙනවද? ඉතින් ඒක අනිවාර්යෙන් තියෙන්න ඕන ගෙහි වුණත් පැවිදි වුණත්. ඉතින් අර ස්වාමීන් වහන්සේත් ආරණ්‍ය හදන ගමන් භාවනාත් කරගත්තා නම් දෙකම කෙරෙනවා. ආරණ්‍යයත් හැදෙනවා, සිතත් හැදෙනවා. ආන්න ඒක. ඉතින් නමුත් ඒ ස්වාමීන් වහන්සේ කල්පනා කළේ ආරණ්‍ය හදායි වෙලා වෙන කොහාට හරි වෙලා ගිහිල්ලා භාවනා කරනවා කියලා. ඉතින් එතකොට මොකද උනේ? දන්නේම නැතුව මේ ස්වාමින් වහන්සේගේ පිළිකාව උත්සන්න වුණා. ඉතින් එතකොට මේ ස්වාමින් වහන්සේ අර සතර සතිපට්ඨානේ මනාකොට සිත පිහිටුවා ගත හැකි තරමට වඩා තිබුණ නැති නිසා භාවනා නොකලාම කියන එක නෙමේ භාවනා කටයුතු එතකොට අර බලවත් වේදනාවක් පාලනය කරගන්න තරම් ශක්තිමත් නැහැ. තේරෙනවද? මොකද ඉතින් පිළිකාවක් නිසා ඇතිවෙන කායික දුක් වේදනාව කියන්නේ බලවත් වේදනාවක්නේ. උපස්ථායක හාමුදුරුවරු පසු අපට සඳහන් කළා. ඉතින් කොච්චර මේක බලවත් වුණාද කියනවනම් ඒ ස්වාමීන් වහන්සේ අපවත් වෙන්න ඉස්සලා මේ පණ පිටින් ඉඳද්දීම සම්පූර්ණයෙන්ම කට වන වෙලා මේ දත් පළවා ගැලවිලා වැටුණයි කියලා. මොකද පිළිකාව සම්පූර්ණයෙන් උඩ දුවලා ගිහිල්ලා. ඉතින් මේ මේ මොකද කියන්නේ සෑහෙන දුරකට තුවාලේ මේ කුණු ගඳ පැතිරෙනවා. තේරුණාද? ඒ කියන්නේ ඉතින් ඒ කිව්වේ දැන් අර දානශාලා එහා කෙළවර ඉන්නවනම් මේක උනට එනවලු ගඳ. හිතන්න සුළු වැඩක්ද කියලා. ඉතින් තමන් තමන් ඒක ඉවසගෙන ඉන්නේ කොහොමද? නේ? දැන් මේ ප්‍රස්ථාන කරන අයටත් හරි අමාරුයි කියලා කිව්වා ඒ කාලය තුල. මොකද ඉතින් අර සැර වයින් කරන්ඩ එතු උපස්ථාන කරන්න බෑ ළඟට ගිහිල්ලා. ඉතින් තමන් මේ ගඳ කොහමද දවල් රෑ දෙකේ පැය 24ම දරාගෙන ඉන්නේ. වේදනාව ඉතින් මේ කටේ තියෙන දත් කුණු වෙලා ගැලවිලා වැටෙනවනේ. තේරෙනවා. ඉතින් එතකොට මොකද වුනේ මේ ස්වාමීන් වහන්සේට අර දුක් වේදනාවෙන් හිත යට වෙලා ගියා තමන් වහන්සේට හිත රැක ගන්න අපහසු වුණා ඒ තරම් බලවත් දුක් වේදනාවකදී. ඉතින් අන්තිම කාලේ හිත පෙරලිච්ච නිසා ඉතින් ඒ ස්වාමීන් වහන්සේ මරණින් මත්තේ අභව්‍ය ස්ථානයක උපන්නා කියන එක මට අහන්න ලැබුණා. ඉතින් අන්න ඒ වගේ. ඉතින් තවත් ඒ වගේ ස්වාමින් වහන්සේ නමක් මේ විවේකීව භාවනා කරන අදහසින් විවේක පළාතකට ගිහිල්ලා ඒ පළාත ගොඩාක් ඉතින් මේ සංවර්ධන වශයෙන් අඩු පළාතක්. ඉතින් ස්වාමීන් වහන්සේ කල්පනා කළා අලුතින් මේ නොදියුණු ජන කොටස් ඒ අයට නැගී හිටින්න පිහිටක් වෙනවා. ඊට පස්සේ ඒ අය උදව් කරගෙන රට හදන්න පුළුවන්. ඒ වෙනකොට මං ඉතින් වයසයි. එතකොට මං බණ භාවනා කර ගන්නවා කියලා හිතාගත්තා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේදී මිනිසෙන්ගේ දියුණුව සඳහා ගොඩාක් ඉතින් සමාජ සේවා කටයුතු ගොඩක් මහන්සි වෙලා කළා. ඉතින් ඔය අතරවාරේ මේ ඇති වෙච්ච යම් යම් මොකද කියන්නේ රටේ තිබිච්ච අයහපත් වාතාවරණයන් නිසා ඉතින් ත්‍රස්තවාදීන් විසින් මේ ස්වාමින් වහන්සේව අපවත් කරවනු ලැබුවා. ඉතින් බලාපොරොත්තු ඉෂ්ට කරගන්න හම්බුණාද කියන එක අපි දන්නේ නැහැ. මේ ස්වාමීන් වහන්සේ හිතාගෙන හිටියේ මිනිසුන්වත් දියුණු කරලා රටත් يعني මිනිසුන්ට ඉතින් රටේ හොඳ තත්ත්වයක් ඇති කරලා දීලා වයෝවෘද්ධ කාලේ භාවනා කරගන්නවා කියලානේ නේ. ඉතින් අන්න ඒක හින්දා දැන් මේ ඇයටත් මම මේ කතන්දර කිව්වේ දැන් මේ ඇයත් හිතුවොත් එහෙම ඉන්න දුව දරුවන්ට හොඳට උගන්වලා අවා විවාහ කරවා දීලා ගෙවල් දොරවලුත් හදා දීලා ඒ අයගේ දරුවනුත් බලලා කරලා භාවනා කරන්න පටන් ගන්නවා කිව්වොත් එහෙම ඒක කවදාවත් නොවිය හැකි දෙයක් වෙන්න පුළුවන් වෙන්නත් පුළුවන් බැරි වෙන්නත් පුළුවන් තේරෙනවද වෙන්නත් පුළුවන් කිව්වේ කලාතුරකින් අර බකුල මහරහතන් වහන්සේට වගේ අවුරුදු 80 දී මහාන වෙලා සතියකින් රහත් වෙලා තව අවුරුදු 80ක් වැඩුණානේ බකුල මහරහතන් වහන්සේ නේද? නමුත් ඉතින් බඳු උතුමෝ අතිශයින්ම දුර්ලභයි වගේ අවස්ථාවක් අතිශයින් අතිශයින් දුර්ලභයි. ඒක නිසා හොඳම දේ තමයි පුළුවන් හැටියට ඉතින් තමන්ගේ ගෙවල් දොරවල් වල කටයුතු කරගෙන යනවා. දැන් ඒව අතහරින්නත් බෑනේ. මේ දූ දරුවන්ගේ කටයුතු කරගෙන යනවා. එයාටත් පිට උපකාර වෙන අනුග්‍රහ කරන අයගේ ළමයිනොත් බලා ගන්නවා. හැබැයි තමන්ගේ හිත රැක ගැනීම සඳහා කොහොම හරි සතර සතිපට්ඨානයත් පුළු පුළුවන් හැටි වඩා ගන්නවා. අන්න එතකොට ඒ වැඩ දෙපැත්තම කෙරෙනවා. තේරුණා. අරවාත හැරියා වෙන්නෙත් නැහැනේ. ඒවත් කොහොම කොහොම හරි කරගන්න. එතකොට තමන්ගේ හිතේ දියුණුව අතහැරියා වෙන්නෙත් නැහැනේ. ඒකත් කොහොම කොහොම හරි කර ගියා ගන්නවා. ඉතින් අන්න ඒක නිසා අන්න ඒකයි මම කිව්වේ. එතකොට Taman කොයි වෙලාවෙත් සෝදානම්ව හිටින්නේ. තේරෙනවද? අදිසිය ඉතින් ලෙඩ වුණත් Taman සෝදානමින් ඉන්නවා. ඉතින් ලෙඩ වුණොත් මම මෙන්න මේ මේ විදිහට හිත පිහිටුවා ගන්න මහන්සි ගතිය යුතුයි කියලා. හදිස්සියේ Tamanගේ ජීවිතයේ භාවයටපත් වෙනවා නම් අන්න ඒ වෙලාවෙත් Taman දැනගන්නවා Tamanගේ හිත පිහිටුවා ගතිය යුත්තේ කෙසේද කියන එක. ඉතින් අන්න ඒකින්ද තමයි අපි මේ යම්කිසි භාවනා ක්‍රමයක් නිරන්තරයෙන් පුරුදු පුහුණු කරමින් දිනපතා දිනපතා ඒකේ අනුග්‍රහය ලබා ගන්නට ඕන. ඉතින් ඔක මහ දෙයක් නෙමෙයි. ඉතින් මට මතකයි මේ මගේ අත්දැකීමක් වශයෙන් අපි සාමාන්‍ය පෙළ කරලා ඒ කාලේ එතකොට සාමාන්‍ය පෙළ කරලා අවසන් වෙලා ඒ තිබිච්ච විවේක කාලේ විනාඩි 15ක් 20ක් වගේ තමයි භාවනා කරන්න පටන් ගත්තේ. ඉතින් එහෙම තමයි මේ ආරම්භයේ සිද්ධ වුනේ. තේරුණාද? ඉතින් ඊට පස්සේ තමයි ඒක උරුදුවල ගිහිල්ලා හත් කළා පැවිදි වෙන තැන දක්වා කටයුතු යෙදුණා. ඉතින් අන්න ඒ වගේ සුළු කාලයකින් ඔබ පටන් ගත්තාම හැබැයි ඉතින් තමන්ගේ අත්නොහල උත්සාහයක් තියෙනවා. අත්නොහල උත්සාහයකින් කටයුතු කරගෙන යන්න ඕනේ. කොයි කොයි විදිහේ බාධා පැමිණුණත් ඒ සියල්ලම මම මගහරවාගෙන මැඩපවත්වාගෙන මගේ චිත දියුණුව සාර්ථක කරගන්නවා සම්පූර්ණ කරගන්නවා කියන අත්නොහල උත්සාහයක් තියෙනවා. තේරෙනවද? අතින් <clears throat> මේ අන්න එහෙම කටයුතු කරගෙන යනකොට ඉතින් ওই විනාඩි 15 පැය භාගයේ කරගන්න පුළුවන්. පැය භාගයේ සමහරවිට වෙලා තියෙනවා නම් පැය භාගයව දෙකක් කරගන්න පුළුවන් නේද? කොහොමද පැය භාගයව දෙකක් කරගන්නේ? අන්න <laughs> උදේට පැය භාගයක් භාවනා කරගන්නවා ආයි හවසට පැය භාගයක් භාවනා කරගන්නවා. ඉතින් ඊට පස්සේ ආයෙ දෙක පැය භාගي තුනක් කරගන්න පුළුවන් නම් එහෙමත් කරගන්න. තේරෙනවද? අද ඒවට තමන් කාල වේලා හදා ගන්න ඕන. ඒ කාලය ගැන කලමනාකරණය තමන් හොඳට දැනගෙන තියෙන්න ඕන මට මේ මේ වෙලාවල් පහසුයි භාවනා කරගන්න කාටවත් කරදරයක් නොවෙන්න. ඉතින් ඔකට ආයි මේ ටයිම් ටේබල් ගහ ගන්න දෙයක් නැහැ. තමන් හිතින් හදා ගන්න මට මේ වෙලාව පහසුයි කියලා. තේරෙනවද? පාන්දර අවදි වෙච්ච හැටි දැන් එක පින්වත් මහත්මයෙක් මට මතකයි මෙහි ආපු වෙලාවක සඳහන් කරලා තිබුණා. ඒ පාසක මහත්මයාට ඇඳෙන් බහින්න බැරිය කියලා හක් කළා විනාඩි 5ක් විතර උදේට මෛත්‍රී භාවනාව කළේ නැත්තා. බලන්න. හරි ලස්සන කතාවක්. මෙයාටත් එහෙම තියෙනවා. විනාඩි 5ක් 10ක් භාවනාවක් නොකර ඇඳෙන් බහින්න බැරි තත්ත්වයක්. මම හිතනවා බොහොම කලාතුරකින් කෙනෙකුට තමයි එහෙම තියෙන්නේ. මෙයා එනන් ඩක් ගාලා එලාම් එක නැගිට හැටි ආ ඔන්න වැදුනා කියලා ඇඳෙන් පැනලා අරගෙන නිවන්න යනවා ඇති. <laughs> <laughs> ගොඩක් දෙනකොට අන්න එහෙම තමයි ලාභකේ හින්දානේ නැගිට ගන්න. <laughs> එහෙම නෙමෙයි දැන් අර උපාදක මහත්මයා හැම වෙලේම නැගිටින්නේ උදේ නෑ මට උදේ වැඩක් තියෙනවා නැගිට හැටි මොකද්ද? විනාඩි 5ක් 10ක් මෛත්‍රී භාවනාව වඩන්න තියෙනවා කියන අදහසින්මයි. තේරුණා. ඉතින් එතකොට ඒක හින්දා තමයි එතකොට මේ මහත්මයාට ඒක නොකරුණොත් ඇඳෙන් බැහැ ගන්න හරි ඒක හිතට මදිකම. එයි අර හැමදාම කරන විනාඩි 5 10 හරි මෛත්‍රී භාවනාව ඇඳේ ඉඳන් නොකළොත් ඇඳෙන් බෑට බහින්න හිතක් නෑ. අන්න ඒක හරි වටින පුරුද්දක්. තේරුණාද? එතකොට විනාඩි 5ක් හරි කමක් නෑ අර මෛත්‍රී භාවනාව මෛත්‍රී මානසිකාරයක් හරි ඒක සිහි කරලා තමයි ඇඳෙන් බහින්නේ. ඉතින් ඒකයි ඇඳෙන් බහින්න අමාරුයක වෙන අමාරුවකට නෙමෙයි. අර තමන් පුරුදු වෙලානේ මේ මෛත්‍රී මානසිකාරිත ඒක විනාඩි 5ක් 10ක් හරි ඇඳේ ඉඳගෙන නොකළොත් එයාට ඒක හිතක් දෙන්නේ නැහැ ඇඳෙන් බහින්න භාවනා නොකරච්ච නිසා. යන්නේ වගේ පුරුදු කරගන්න පුළුවන්. නැත්නම් රාත්‍රියේ හාන්සි වෙලා ඉඳගෙන නිදිමත එනකන් හෝ මේ යම්කිසි භාවනා මානසිකාරයක යෙදෙන්න පුළුවන්. බුද්ධ වන්දනාදී කරනවා නම් ඒ වෙලාවල් වලදී වෙලාවක් වෙන් කරගෙන භාවනාවට හිත යොමු කරගන්න පුළුවන්. ඉතින් අන්න එහෙම ටික ටික ඩිංග ඩිංග හරි කරගත්තාම තමන්ට අවශ්‍ය අවස්ථාවලදී හොඳට කාල වේලා ඇතුව විවේකීව මේ සිද්ධ කරගන්න පුළුවන්. ඉතින් අන්න ඒක නිසා ඇති හැම පුරුදු කරගත්තු කෙනෙකුට ලෙඩ වෙච්ච වෙලාවේදීත් ඒ සිහිය පාදක කරගෙන තමන්ගේ සිත රැක ගන්න පුළුවන්. ඉතින් මෑතකදී මට අහන්න ලැබුණ මේ වගේ වටිනා ප්‍රවෘත්තියක් වායවෘද්ධ ස්වාමින් වහන්සේ නමක් අප දන්න ස්වාමින් වහන්සේ නමක්. ඉතින් ස්වාමින් වහන්සේ ටිකක් අසනීප ගතියෙන් හිටියේ. ඉතින් ස්වාමින් වහන්සේට හදිස්සියෙම මේ හෘදයාබාධයක් වගේ තද බල වේදනාවක් ඇති වෙලා තියෙනවා. ඉතින් ස්වාමින් වහන්සේ ගමන කල්පනා කළාලු මේක තමයි මේ මරණ වේදනාව කියනවා ඇත්තේ. ඉතින් ඒ හින්දා ඉතින් දැන් කලබල වෙන්න දෙයක් නැහැ. ස්පිරිතාල යන්න දෙයක්වත් නැහැ කියලා ඒ ස්වාමීන් වහන්සේ දැන් මේ අපවත් වෙන සෝදානමින් ලෑස්ති වුණා. <laughs> ඒ ගමන අනිත් ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා ස්පිරිතාලේ යන්න කතා කළාම නෑ ඕමුනා නෑ ස්පිරිතාලේ ගෙනියන්න එපා. ඉතින් මේක තමයි මේ මරණ වේදනාව කියන්නේ කියලා කියලා ඒ ස්වාමීන් වහන්සේ ඉතින් දැන් ලෑස්ති වෙලා හිටියා. කොහොම හරි අනිත් ස්වාමීන් වහන්සේලා හැම ඉන්න දෙන්නේ නැතුව බල කරලම මේ ස්පිරිතාලට අරන් ගිහින් ගින් පස්සේ අපවත් වෙලා නැහැ. ඉතින් දැන් ආයි සුවපත් තත්ත්වයටපත් වෙලා තියෙනවා. අන්න බලන්න දැන් මේ ස්වාමීන් වහන්සේ ලෑස්තිලා හිතත් පිටුවා ගන්නනේ. ආ මේක තමයි. ඉතින් මේ මැරෙන්නේ කියලා කියන්නේ මරණයටපත් වෙනවායි කියලා කියන්නේ මෙහෙම එකක් තමයි කියලා සිත පිටුවා ගන්නනේ. කියන්න ඒ වගේ මේ අපටත් අර ඒ වෙලාවට ලෙඩ වෙච්චාම නැත්නම් ඉතින් මරණේ වාගේ ජීවිතේ මේ ජීවිතයත් හැරීමක් සිද්ධ වෙන වෙලාවට අන්න සතර සතිපට්ඨානය තුළ සිත පිහිටුවා ගන්නට මේ සමත්කම ඇති කරගත්තොත් ඒක විශාල ජයග්‍රහණයක් වෙනවා. ඉතින් ඔන්න ඔය සඳහා තියෙනවා දැන් සමත භාවනාත් දිනු කරගන්න පුළුවන්. හැබැයි ඉතින් මෙහෙම එකක් තියෙනවා දැන් ඔය දරුණු වේදනාවක් වාගේ අවස්ථාවලදී සමත භාවනාවක සිත පිහිටුවා ගන්නත් ලේසි නෑ. මොකද ඒකට හේතුව අන්න හරි. සිත විසිරෙන නිසා. එහෙනම් මොකද කරන්නේ? ඈ ඔව් ඔව් වේදනාව අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න පුළුවන්. ඒක හරි. අන්න හරි. එතකොට වේදනානුපස්සනාව පුරුදු කරන හැටි, වඩන හැටි දැනගෙන දෙන්න වෙනෝනේ. තව ඒක අයිති වෙන්නේ වේදනා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කිරීම අයිති වෙන්නේ සමතේටද විදර්ශනාවටද? අන්න විදර්ශනාවට. තව ඒ වගේ කළ හැකි තව මොනවද කළ හැකි ඔය පාස් මහත් එහෙම වුණොත් මොකද කරන්නේ වේදනානුපස්සන ඔක්කොම වඩන්නේ වේදනානුපස්සනාව විතරද <laughs> ඈ කොහොමද කොහොමද හ්ම් කියන්නේ කියන්නේ බය නැතුව කියන්නේ කමක් නෑ <laughs> ඔය මාතම මොකද කරන්නේ ඔව් ඒකත් හරි. ඉතින් තමන් බලනවා තමන්ගේ මේ කයයි වේදනායි ඊළඟට ඉතින් මේ තමන්ගේ බාහිර තියෙන ඥාති සම්බන්ධකම් භවභෝග සම්බන්ධ මේ ඔක්කොම අත්හැරලා තමන්ගේ හිත නිදහස් කරගන්න පුළුවන් දෙයක්. ඒකත් හරි. ඉතින් ඒකත් එක්තරා විදිහක අර චිත්තානුපස්සනාවට සංග්‍රහ කරගන්න පුළුවන් යම් යම් පැතිවලින් බලනකොට. ඔය මාතා මොකද කරන්නේ එහෙම? සෝදානමක් තියෙනවා. <laughs> ඔව් මොකද? දැන් ඔහම සෝදානම් වෙනකොට වෙන්න ඕන වැඩේ වෙලා ඉවරයි. එතෙන් බලනවා කායानुපස්සනාව වඩනවද වේදනානුපස්සනාව වඩනවද නැත්නම් චිත්තානුපස්සනාව වඩනවද මොකද්ද වඩන්නේ කියනකොට ආහා මායයිලා අයයියා කියලා ඇදගෙන ගිහින් ඉවරයි. ඒකයි සූදානම කියනක ශනිකෝ තියෙනවා. අන්න ඒකයි තියෙන්නේ. අන්න වර්ණානුස්සති භාවනාවක් නැති භාගිතුන් වහන්සේ දේශනා කළා තියෙනවා නෙමේ. හුස්මක් අරන් හුස්මක් පිට කරන කාලය දක්වා ජීවත් වෙන්න ලැබෙනවා නම් ඒකත් ලොකු දෙයක් කියලා. ඒ කාලය තුල ධර්මයේ සිහි කරගන්න තියෙනවා නම් ඒකත් ලොකු භාග්යක් කියලා. ඉතින් මේ මරණය කියන්නේ හුස්ම හුස්ම දෙකක් අතර සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. ඒසා මේ ජීවිත පැවැත්ම අනිත්‍යයි පිනිබින්දුවක් වගේ කියලා මරණ සතිය පිළිටුවා ගන්නත් පුළුවන්. තව මොනවද කළ හැකි? ඔය මාතාව මොකද කරන්නේ? සෙනවිරත්න මාතාවට එහායි මරණානුස්සතිය වගේ සෑසීලි මාතා මොකද කරන්නේ? අන්න හරි. අන්න හොඳ කතාවක් ඒ කිව්වා. අනිත්‍ය මෙනෙහි කරන්න තියනවා නම් හොඳයි කියලා බොහොම වටිනවා. මොකක අනිත්‍යද? ආ වේදනා. තව ජීවිතය කියන්නේ මොකද්ද? පින බින්දුවට ජීවිතය කියන්නේ ජීවිතය කියන්නේ මොකද්ද? ඈ තණ්හා වාසාවද ජීවිතය කියන්නේ මොකද්ද? සමහර කෙනෙකුගේ ජීවිතේ නම් තණ්හා වාසාවද. හේතු නිසා හටගත්තේ දේ මොකද්ද? අන්න හරි පංච පාදානස්. කවුන්ද උත්තරේ කිව්වේ? අන්න හරි පංච පාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් බලන්න පුළුවන්. ඒක හොඳ මානසිකාරයක්. තේරුණාද? මේ පංච පාදානස්කන්ධේ හේතුන් නිසා හටගෙන තියෙන එකක් හේතුන්ගේ අභාවයෙන් අනිවාර්යයෙන්ම බිඳී යන එකක්. ඒ නිසා මේ පංච උපාදානස්කන්ධය කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවක්. අනිත්‍ය වූ දේ අයිති වෙන්නේ කුමකටද? දුකටයි අයිති වෙන්නේ. ඉතින් අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධය මේක දුකක්. ඊළඟට මේ අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධය නිසා තමයි ඔක්කොම මේ අට අණුවක් රෝග, නව අණුවක් ව්‍යාධි හටගන්නේ. එනදා මේ පංච උපාදානස්කන්ධේ රෝගයක් වගේ. ඊළඟට මේ පංච උපාදානස්කන්ධය නිසා තමයි ඔක්කොම තුවාල පිළිකාදිය හටගන්නේ. නිසා මේ පංච උපාදානස්කන්ධේ gaduwak පිළිකාවක් වගේ. ඊළඟට මේ පංච උපාදානස්කන්ධය නිසා තමයි තියුණු වූ කටක වූ දුක් වේදනා හටගන්නේ. ඒ නිසා මේ පංච උපාදානස්කන්ධය ඇමිනිච්ච උලක් වගේ. අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ. අග අග කියලා කියන්නේ මහා පීඩාවක් නැත්නම් පාපයට ස්ථානයක් කියන එකයි. ඉතින් එතකොට මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ මහා පීඩාවක්, මහා වෙහෙසක්, මහා බරක් මේක. ඊළඟට පාපයන්ටත් තෝතැන්නක් වගේ. මේක අග වශයෙන් බලන්න පුළුවන්. අගතෝ ආබාධතෝ මේක නිසා තමයි මේ සියලුම ආබාධ වෙහෙස හටගන්නේ. ආබාධයක් හැටියට බලන්න පුළුවන්. ඊළඟට අගතෝ ආබාධතෝ පරතෝ මේ පංච උපාදානස්කන්ධය කියන්නේ Tamanට ඕන විදිහට තියෙන එකක් නෙමෙයි. අනුන්ගේ දෙයක් වගේ. ඒ කියන්නේ දැන් බලන්නකෝ මේ අය සමහර අත්දැකීම් ඇති කුලී කුලියට ගයක් අරන් ඉඳලා ඇති කුලියට කඩයක් අරගෙන ඇති. එතකොට අයිතිකාරයයි ඉල්ලුවාම දෙන්න ඕනේ. ආන්නේ වගේ. ඉතින් ඒක Tamanට දැන් මේ කඩේ ඉඩමදි කියලා Tamanට ඕන විදිහට ඒක කඩලා තට්ටු දෙකට ගහන්න එහෙම කරන්න බෑනේ. අයිතිකාරයාගේ අවසරයක් නැතුවනේ. ආන්නේ වගේ. ඉතින් එතකොට මේ ශරීරය මේ ස්වභාවික හේතුඵල වශයෙන් හටගත් එකක්. හේතු බිඳී යනකොට ඒකට ඉඩ හැරලා අපි ඉතින් උපේක්ෂාවෙන් ඉන්න වෙනවා. ඉතින් අන්න ඒ වගේ අනුන්ගේ දෙයක් වගේ. ඉතින් මේක ලෙඩ වෙන්න ඕනකොට ඒකට ඉඩ අරින්න ඕන. වයසට යන්න ඕනකොට ඒකට ඉඩ අරින්න ඕන. මරණයටපත් වෙන්න ඕනකොට ඒකට ඉඩ අරින්න ඕන. අනුන්ගේ දෙයක් වගේ පරතෝ පලෝකතෝ කියලා කියන්නේ මේ වහා පහසුවෙන් බිඳී යන තන් බිඳෙන සුළු දෙයක් බිඳෙන සුළු දෙයක් කියන්නේ පහසුවෙන් බිඳෙන දෙයක් ගැන කල්පනා කරා මැටි කාලයක් වගේ නැත්තම් බිත්තරයක් වගේ පහසුවෙන් බිඳී යන එකක් මේ පංච පාදානස්කන්ධය පරතෝ පලෝකතෝ ශුඤ්‍යතෝ කියලා කියන්නේ මමත්වයෙන් හිස්සෝ දෙයක් මම කියලා අපි කොච්චර සැලකුවත් මේක ඇත්ත වශයෙන්ම මම කියලා සලකන්න පුළුවන් දෙයක් නෙමෙයි. අනත්තතු අනාත්ම වූ ධර්මතාව. ඉතින් මෙන්න මේ මේක හොඳ මානසිකාරයක්. ඒක නිසා මේ විවේකීව ඉන්න වෙලාවට පුළුවන් නම් ඔන්නෝක පුරුදු කරන්න. මේ තමන්ගේ තියෙන රූපකය, වේදනා, සංඥා, සංස්කාර, විඥාන මේ ඔක්කොම වහා හටගෙන බිඳියන බැවින් අනිත්‍ය මේ ඔක්කොම දුකටයි තියෙන්නේ. ඊළඟට මේ ඔක්කොම රෝගයක් වගේ. මේ ඔක්කොම තුවාලයක් වගේ. මේ ඔක්කොම පංච උපාදානස්කන්ධය ඇමිනිච්ච උලක් වගේ. ඊළඟට මේක මහා පීඩාවක්, පාපයට තෝතැන්නක්. අනුන් සතු දෙයක් වගේ. වහා බිඳී යන සුළු පරුදු වෙන දෙයක්. ඊළඟට අනුන් සතු දෙයක් වගේ. මමත්වයෙන් ශූන්‍ය වූ දෙයක්. Tamange වශයෙන් නොපැවැත්තිය හැකි පැවැත්මක් කියලා මෙන්න මේ විදිහට පංච උපාදානස්කන්ධයේ ආදීනව නිරන්තරේ නුවණින් මෙනෙහි කරන. ඉතින් මේකත් මේ ධම්මානුපස්සනාවට වැටෙන අනිත්‍ය මානසිකාරයක්. තේරුණාද? ඉතින් ඕක වෙන සූත්‍රයක සඳහන් වෙනවා මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මහා කොටිත මහරහතන් වහන්සේගේ සාකච්ඡාවක් හැටියට කොටිත මහරහතන් වහන්සේ පිළිතුරු මේ පැහැදිලි කරනවා මෙන්න මේ විදිහට මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා නම් සෝතාපට්ටි මාර්ගයටපත් වෙන්නත් පුළුවන් කියලා. තේරෙනවා. ඉතින් මරණ මංචකේ ඉඳගෙන හරි මේ පංච උපාදානස්කන්ධය මේ විදිහට අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් රෝගයක්, තුවාලයක්, ආබාධයක්, පීඩාවක් හැටියට ඉතින් පැහැදිලි විදර්ශනා මානසිකාරයකින් යුක්තව නුවණින් සලකනවා නම් ඇතැම් විට විදර්ශනා ඥාන ගිහිල්ලා මරණ මොහොතේදී සෝවාන් මාර්ගයටපත් වෙන්නත් පුළුවන් මරණ මොහොතට ඉස්සෙල්ලා. තේරෙනවා. ඉතින් ඒක නිසා ඒකත් හොඳ මානසිකාරයක්. නිකන් ඉන්න ගමන් පොඩ්ඩක් සිහි කරලා බලන්න. Tamanට ඒකේ හැකියාවක් තියනවාද කියලා. ඒක දිනු කරාට. ඒක හරි වටිනවා. තේරෙනවා. ඉතින් ලෙඩක් හැදිච්චාම කල්පනා කරන්න මේක ඉතින් ලෙඩ වෙන්න තියෙන එකක් නේ භාගිතුන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධේ රෝගයක් ආබාධයක් පීඩාවක් කිව්වේ මේක නිසානේ. එහෙම නෙවෙයි නම් භාගිතුන් වහන්සේ මේක දෙසේ දේශනා කරන්නේ නැහැ විදිහට කියලා එසේ මෙනෙහි කරනවා. දැන් අන්න ඒ වගේ මේක ඒ ආදීන වශයෙන් මෙනෙහි කරනවා. කියලා ඒකේ අනිත් පැත්ත සිහි කරන්න පුළුවන්. මොකද්ද ඒකේ අනිත් පැත්ත? හ්ම්? මොකන්ද? ඔව් නිස්සාරණේ. නිස්සාරණේ කොහොමද සිහි කරන්නේ? හේතුන්ගේ අභාවය මේ පංච උපාදානස්කන්ධයේ අභාවයටපත් වීම ඒකාන්තයෙන් ශාන්තයි සැපයි මේ ලෙඩක් يعني මේ ලෙඩ වෙන කැඩෙන බිඳෙන මරණයටපත් වෙන තමන්ගේ වසඟෙහි නොපැවැත්විය හැකි පංච උපාදානස්කන්ධයේ Nirodhe ශාන්තයි සැපයි මේ පංච උපාදානස්කන්ධය නැවත හට ගන්න නැත්තම් ඒ Nirodhe ශාන්තයි සැපයි කියලා සිහි කරනවා ඒක මොකක්ද? ඒකට කියන උපසමානුස්සතිය කියලා. තේරෙනවද? ඔන්න ඕක හරි වටින මානසිකාරයක්. තේරෙනවද? ඔය විදර්ශනා වැඩිමෙහිදී ඔය පැත්ත අනිවාර්යෙන් පුරුදු කරන්න ඕන. පංච උපාදානස්කන්ධේ ආදීනව නුවණින් සලකන්න ඕන. පංච උපාදානස්කන්ධෙහි ආදීනව නුවණින් සලකලා පංච උපාදානස්කන්ධයේ පංචපාදානස්කන්ධය නිරෝධයටපත් වීමේ ආනිසංසය සිහි කරන්න ඕන නිස්සරණෙහි සැපේ සිහි කරන්න ඕන. එතකොට තමයි මේ පංචපාදානස්කන්ධයෙන් හිත නිරෝධයට නැගෙන්න පුළුවන් වෙන්නේ. හ්ම්? නිස්සරණ මාර්ගය ඇතිතින් ඕකම තමයි. <laughs> වෙන මාර්ගයක් ඇත්තේ නැහැ. පංචපාදානස්කන්ධෙහි ආදීනව සිහි කරමින් පංචපාදානස්කන්ධ නිරෝධයට සිත නංවනවා. ඉතින් ඒක ගැන සඳහන් වෙනවා ඔය අංගුත්තර අටක නිපාතයේ හෝ නවක නිපාතයේ සූත්‍රයක ධ්‍යාන නිස්සේ සූත්‍රයේ සඳහන් වෙනවා ඒ කාරණේ. ධ්‍යානයක් තිබුණත් කලියොත්තේ ධ්‍යානයේ ධ්‍යානය පංච පාදානස්කන්ධයේ වශයෙන් සලකාගෙන ඒකේ ආදීනව දකිමින් ඊළඟට ඒ පංච පාදානස්කන්ධ නිරෝධෙහි සිත බස්සවන්න ඕනේ. සිත පිහිටවන්න ඕනේ. ඉතින් ඒක කරන්න තියෙන්නේ ආදීනව සලකමින් මේ පංච උපාදානස්කන්ධය නිරෝධේ පරම සැපයි කොපමණ සැපයක්ද කියලා අර නිස්සාරණේහි ආනිශාස නැත්නම් නිස්සාරණේහි සැපය ගැන හිතනවා. ඉතින් ඔන්න ඔය විදිහට හිතන්න පුළුවන්. මේ වේදනාව තියෙන පංච උපාදානස්කන්ධය නිසානේ. ඉතින් මේ පංච උපාදානස්කන්ධය අභාවයට නිරෝධයටපත් වෙනවා නම් සියලුම වේදනාත් සංසිඳී යනවා. ඒ වේදනාවන්ගේ සංසිඳීම සාන්තයි සැපයි සිහි කරන්නේ නිවෙනෙහි සැපේ. එතකොට උපසමානුස්සතිය නියම වශයෙන් වැඩි හැක්කේ ආර්යයන් වහන්සේලාට නමුත් කල්යාණ ප්‍රත්‍යඥයන්ටත් ඒක නුවණින් සැලකීම් වශයෙන් මානසිකාරයක් හැටියට වැඩි හැකි බව සඳහන් කරනවා. දැන් එහෙම සිහි කරනකොට තමන්ගේ හිත අනිවාර්යයෙන්ම කොමකද පිහිටන්නේ? සතර සතිපට්ඨානෙහි පිහිටනවාමයි බැහැර වෙන්න ක්‍රමයක් නැහැ. තේරුණාද? ඉතින් ඒ විදිහට හිත දියුණු වෙලා ගියොත් සමහරවිට මරණ මංචකයේදී මග බල ලැබෙන්නත් පුළුවන්. අන්න ඒක නිසා තමයි හැම වෙලේම සූදානම් සිටිය යුතු වෙන්නේ. ඉතින් අන්න ඒකයි මේ සාරිපුත්ත මහ කියන්නේ අනුරුද්ධ මහරහතන් වහන්සේට සඳහන් කළේ ඉතින් තමන් වහන්සේට මේ ඇතිවෙච්ච දුක් වේදනා නිසා හිත ඒකෙන් පෙලීමකටපත් නොවන කුමක් නිසාද? තමන් වහන්සේ සතර සතිපට්ඨානෙහි මනාකොට සිට පිහිටුවාගෙන වාසය කළ නිසාය කියලා වාසය කළ නිසාය කියලා සඳහන් කළා. ඉතින් ඒක නිසා අපටත් පුළුවන් ඒ විදිහට උත්සාහවන්ත වෙලා බලන්න. ඉතින් Tamanට ඒ විදිහේ ලෙඩ දුක් ඒ වගේම නොඑක් විදිහේ ආබාධ පරිබෝධ ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ අවස්ථාවන්හිදී සතර සතිපට්ඨානෙ මනාකොට සිත පිහිටුවා ගත්තාම ඉතින් මේ මරණ වේදනාවක් වුණත් Tamanට ඒක ඉවසා දරා ගන්නට පුළුවන්කම ලැබේවි. ඒක ජය අරගෙන සමහරවිට මගඵල නිවන් අවබෝධ කර ගන්නටත් පුළුවන්කම ලැබේවි. ඒ නිසා අපි සෑම දිනාටම මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ජනිත කරගත්තා වූ පුණ්‍ය සම්පත්තිය අනුරුද්ධ මහරහතන් වහන්සේට මෙන් සතර සතිපට්ඨානය මනාකොට වඩා වර්ධනය කරගෙන මේ ජීවිතෙහි යථා ස්වභාවය අවබෝධ කරගනිමින් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් උතුම් නිවනින් සැනසීම සඳහාම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. දහම් ගැටලු තියෙනවා නම් විමසන්න පුළුවනි. ඊළඟට දැන් එහෙම මෙනෙහි කරනකොට තවත් සිහි කරන්න පුළුවන් ආරි සත්‍ය වශයෙන්. ආරි සත්‍ය වශයෙන් සිහි කරන්නේ කොහොමද? මේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ මුලමනින්ම දුක්ඛාරි සත්‍යයක්. ඉතින් දුක්ඛාරි සත්‍යයට අයිති මොනවද? ඉපදීම, ජරාව, මරණය, හැඬීම්, වැළපීම්, දුක්, දුම්නස්, ඉතින් ඒකින්ද මේ තමන්ගේ පංච උපාදානස්කන්ධය තමන්ගේ ජීවිත පැවැත්ම කියලා කියන්නේ දුක්ඛාරි සත්‍යයක් කියලා හිතන. ඉතින් මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි නැවත නැවත තෘෂ්ණාව හට ගන්නවා නම් ඒක සමුදය ආරි සත්‍යයි. මේ තෘෂ්ණාව මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන ඇල්ම මුලමනින්ම නැති කරන්න පුළුවන් නම් ඒක ඔය ඇල්ම නැති කිරීමෙන් ලබන්නේ දුක්ඛ නිරෝධාරි සත්‍යයි. ඒ පිළිවෙලට සීල සමාධි ප්‍රඥා වඩනවා නම් ඒක දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරි සත්‍ය. ඉතින් එතකොට ඒ වෙලාවේදී සිහි කරන්න මේ වෙන 아무තු තෘෂ්ණාවක් නැති කරනවා නෙමෙයි. කුමක්ද නැති කරන්නේ? මේ තමන්ගේ දැන් දැන් අපිට වෙන තෘෂ්ණාවක් නැති කරන්නේ මේ මේ වෙලාවේ පංච උපාදානස්කන්ධයේ කෙරෙහි තියෙන තෘෂ්ණාවම තමයි නැති කරන්න තියෙන්නේ. ඒක නැති කරගන්න බැරි අපහසුව තමයි දැන් තියෙන්නේ. තේරෙනවා. ඉතින් අන්න ඒ වගේ ආරි සත්‍ය වලටත් ඔක ගලපා බලන්න පුළුවන්. ඒ වගේ ඒක ඒක දැන් Tamanට මේ ලොකෝ ව්‍යාධියක් පැමිණිලා මරණ මංජකේ වාඩි වෙලා ඉඳගෙන ඕක පටන් ගන්න ලේසි නැහැ. තේරෙනවද? දැම්ම තියා දැම්ම තියා ඒ ඒ විදිහට තමන් පුළු පුළුවන් වෙලාවල්දී හරි අන්න හරි. දැන් තියා පුරුදු කරාම ඒ වෙලාවටත් අනිවාර්යයෙන්ම ඕක මතක් වෙනවා. ඕක සිහියට එනවා. ඒක ඉතින් මේ ධර්මතාවන්ගේ මේ මොකද කියන්නේ? අන්න හරි අන්න හරි. ඒකයි. ඉතින් ඔබ නිතර අනිත්‍ය සංඥාව පුරුදු පුහුණු කරන කෙනාට මැරෙන්න යනකොටත් ඒක සිහි වෙනවා කියන එක ඉතින් ඒක ස්වභාවයෙන්මත් විය හැකි ධර්මතාවක් කියලා අනිත්‍ය සංඥාව මෙනෙහි කිරීමේ ආනිසංසය. ඒක භාගතුන් වහන්සේ දේශනා කරනවා නෙමෙයි. සිල්වත් ශ්‍රාවකයාගේ කානිසංශයක් තමයි මොකද්ද? නොමුලාව කලුරිය කිරීම. කියන්නේ වෙන දෙයක් නොවේ ජීවිත කාලේ පුරා හොඳට පංචශීලය ආරක්ෂා කරා නම් මතක තියාගන්න මරණ මංචකයේදී කොහොම හරි මරණාසන්න මොහොතෙහිදී සිහිය උපදිලා තමයි මරණයටපත් වීම සිද්ධ වෙනවා. සමහරවිට Tamanට කතා කරගන්න බැරිව ඉන්නවා වෙන්න පුළුවන්. ඇඳේම මල මුත්‍ර ගිහින් වෙන්න පුළුවන්. නමුත් Taman දීර්ඝ කාලයක් තිස්සේ ජීවිතේ පුරා පංචශීලය හොඳට පිරිසිදු ආරක්ෂා කරලා තිබ්බනම් මේ මරණ මංචකයේදී සිහිය එපදිලා මරණයටපත් වීම අනිවාර්යෙන් සිද්ධ විය හැකි මොකද ඒක බුද්ධ වචනේ බොරු වෙන විදිහක් නැහැ ඒකයි දැන් අන්න හරි ඒ වෙලාවෙන් ඒ පිළිබඳ ශ්‍රද්ධාවෙන් පංචශීලය රකින්න ඕනේ <laughs> ඒකයි ඉතින් ඊළඟට දැන් ඊට වඩා අනිසංසදායකයිනේ භාවනාවක් නොකටවා පුරුදු පුහුණු කරනවනේ ඉතින් ඒකින් දා සමතේටත් සමතයත් පුරුදු කළ යුතුයි සමතේටත් වඩා අනිසංසදායක විදර්ශනාව ඉතින් ඒකින් දා යම්කිසි විදර්ශනා මානසිකාරයක් වේදනානුපස්සනා වශයෙන් හරි නැත්නම් ස්කන්ධ පංචකය අනිත්‍ය වශයෙන් බලෙමින් හරි ඔහම මානසිකාරයක් නොකොඩවා පුරුදු පුහුණු කරනවා නම් අනිවාර්යෙන් සීලයටත් වඩා ඒ ඥානිසංසය මත වෙලා එන්න එපා. මරණ මන්ත්‍රකෙදිත් ඒක සී වෙන්න පුළුවන්. හරි හරි. ආනා. කත්තරි. ඒක කියන්න බැරි වුණානේ. බලමු අපි. ඒක සඳහන් වෙන්නේ මේ සංයුත්ත නිකායේ තියෙන සතිපට්ඨාන සංයුත්තේ කියලා. ඒ සතිපට්ඨාන සංයුත්තේහි තියෙනවා සමුදය සූත්‍රය කියලා. මේ ආපු ප්‍රශ්නේ මතකද? දැන් මේ පාසිකාවක් විසින් ප්‍රශ්නයක් ඉදිරිපත් කළා පැහැදිලිද ප්‍රශ්නේ මේ සතර සතිපට්ඨානේ සමුදය අෂ්ටාංගමය ගැන කියනකොට ගිය සැරේ ධම්මානුපස්සනාවේ සමුදය ගැන කියවුන්නේ. ඒක ගැනයි යහුවේ. ඉතින් මේ සතිපට්ඨාන සමුදය ගැන වෙනම සූත්‍රයක් තියෙනවා මතක තියාගන්න සංයුත්ත නිකායේ සතිපට්ඨාන සංයුත්තේ අමත වර්ගයේ සමුදය සූත්‍රය. අනේ සූත්‍රෙහි තමයි ඒක පැහැදිලිව සාකච්ඡා කරන්නේ. අපි ඒක බලමු අට කතාවක් අනුව. මේ කෙටි සූත්‍රයක් දිග සූත්‍රයක් නේ බය වෙන්න එපා. මේ ධ්‍යාන වෙලාවත් නිසා කල්පනා කරනවා දැන් ආයෙත් සූත්‍රයක් කියන්නයි හදන්නේ. නැගිටින්නේ කීයටද කියන්නේ කෙටි සූත්‍රයක්. ඒකෙදි මෙන්න මෙහෙමයි භාගතුන් වහන්සේ දේශනා කරන චතුන්නම් භික්කවේ සතිපට්ඨානානම් සමුදයංච අත්ථගමංච දේශිස්සාමි. මහණෙනි මේ සතර සතිපට්ඨානේ තට ගැනීමේ හේතුවත් අභාවයත් පිළිබඳව දේශනා කරන්නේ මේ. තං සුණාතේක හොඳට අහන්ඳ කෝජ භික්කවේ කායස්ස සමුදය. මහණෙනි මේ කයෙහි සමුදය කියන්නේ කුමක්ද? ආහාර සමුදය කායස්ස සමුදය ආහාර නිරෝධා කායස්ස අත්ංගම. හරි. එතකොට ආහාර හේතුවෙන් තමයි මේ කය හටගන්නේ. ආහාර අභාවයෙන් කයත් අභාවයට යනවා. ඒක තමයි කයෙහි සමුදය හා අස්තංගමය. මොකද කයෙහි වර්තමාන හේතුව වෙන්නේ ආහාරයනේ. එතකොට ආහාරය නිසා කය හට ගන්නවා. ආහාර නිරෝධයෙන් කය අස්තංගමයට යනවායි කියලා එහෙම දකින්න පුළුවන් බලන්න පුළුවන්. ඊළඟට පස්ස සමුදය වේදනානං සමුදය පස්ස නිරෝධා වේදනානං අත්ථංගම අත්ථගම ස්පර්ශය නිසා විඳීම් හට ගන්නවා ස්පර්ශයේ නිරෝධයෙන් විඳීම් නිරුද්ධ වෙනවා නාම රූප සමුදය චිත්තස්ස සමුදය නාම රූප නිරෝධා චිත්තස්ස අත්ථගම නාම රූප දෙක නිසා චිත්තයේ සිත හට ගන්නවා නාම රූප අභාවේ සිත අභාවයටපත් වෙනවා නිරුද්ධ වෙනවා ඊළඟට ධම්මානුපස්සනාව සඳහා සමුදය මොකක් විය හැකිද කියන්න බලන්න පුළුවන් නම්. ස්පර්ශය. ස්පර්ශයද බලන්න. හ්ම් යථාවබෝධය ඒක එක පැත්තකට ඒක නම් හරි එක පැත්තකට ඒක හරිම වචනේම නෙමෙයි ඒකට හේතු මේ කාරණේ මේකයි මානසිකාර සමුදය ධම්මානං සමුදය මානසිකාර නිරෝධා ධම්මානං අත්ථගම මානසිකාර හේතුවෙන් ධර්මයන්ගේ හට ගැනීම සිද්ධ වෙනවා මානසිකාර නිරෝධයෙන් ධර්මයන්ගේ අෂ්ටාංගමයේ සිද්ධ වෙනවා කියලා. ඉතින් මෙතන විශේෂයෙන් මෙතන ධර්ම කියලා ගන්නේ ධම්මානුපස්සනා සතිපට්ඨානයට අයිති වෙන කොටස් ටික තියෙනවානේ. අන්න ඒ ටික මුල් කරගෙන මේ කතා කරන්නේ. තේරෙනවද? ඉතින් අට කතාවෙහි එක විස්තර කරනවා කොහොමද මේ මානසිකාර හේතුවෙන් මේ ධර්මයන්ගේ හට ගැනීම හා මානසිකාර නිරෝධයෙන් ධර්මයන්ගේ නිරෝධය සිද්ධ වෙන්නේ. එතපන යෝනිසෝ මානසිකාර සමුදය බොජ්ජංග ධම්මානම් සමුදය. ආන්න. ඉතින් මේ බෝධ්‍යාංග ආදී දැන් සතිපට්ඨානයේ විස්තර වෙනවා ධම්මානුපස්සනාව සතිපට්ඨානය යටතේ බොජ්ජංග විපස්සනාව. අන්න එතකොට බෝධ්‍යාංග ධර්මයන්ගේ හට ගැනීම සිද්ධ වෙන්නේ කොහොමද? යෝනිසෝ මනසිකාරයේ හේතුවෙන්. අන්න ඒක නිසා තමයි මනසිකාර සමුදයා කියලා කිව්වේ. අයෝනිසෝ මනසිකාර සමුදයා නීවරණානං ධම්මාන. අන්න. පංච නීවරණ හටගන්නේ අයෝනිසෝ මනසිකාරයේ හේතුවේ. මෙන්න මේ නිසා තමයි මේ ධම්මානුපස්සනාවේ සමුදය හා අස්තංගමය මානසිකාරය නිසා හට ගන්නවා මානසිකාරයේ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියලා මේ දක්වා තියෙන්නේ කියලා අට කතාවෙහි සඳහන් වෙනවා. ඒ වගේම ඉතිමස්මින් සූත්‍රයේ ආරම්මන සතිපට්ඨාන කතිතා. ඉතින් මේකේ මේ සූත්‍රයේහි මේ ආරම්මණයේ වශයෙන් අරගෙන තමයි මේ කතා කරලා තියෙන්නේ කියන කතාවත් සඳහන් කරනවා. ඒ කියන්නේ ධර්මයන්ගේ වශයෙන් නෙමෙයි මොකද නැත්තම් දැන් දැන් නීවරණ බෝධ්‍යාංගාදී චෛතසික වශයෙන් ගත්තොත් ඒවැය සමුදේවයි තවත් විදිහකට කතා කරන්න පුළුවන්. තේරෙනවද? අවිජ්ජා, තණ්හා, කර්ම ඒව ගලපලා කතා කරන්නත් පුළුවන්. තේරෙනවද? ඇයි සංඥා සංස්කාර දෙක හටගන්නත් අවිද්‍යාව හේතු වෙනවනේ. තණ්හාව හේතු වෙනවානේ. කර්ම හේතු වෙනවා. ස්පර්ශය හේතු වෙනවා. තේරෙනවද? ඒ විදිහටත් කතා කරන්න පුළුවන්. නමුත් මෙතනදී ආරම්භන වශයෙන් අරගෙන තමයි මේ විස්තර කරලා තියෙන්නේ කියලා කියන තේ ඒක නිසා මානසිකාර හේතුවෙන් නීවරණ හා බෝධ්‍යාංග ආදී ධම්මානුපස්සනාවන්ගේ හට ගැනීම හේතු සිද්ධ වෙනවායි මානසිකාර නිරෝධයෙන් ඒවැයි නිරුද්ධේ සිද්ධ වෙනවා කිව්වත් හරි. ඒක ආරම්භණයේ වශයෙන් අරගෙනයි ඒ කියන්නේ. හැබැයි චෛතසිකයන්ගේ ස්කන්ධයක් වශයෙන් අරගෙන අවිද්‍යාව නිසා, ස්තණ්හාව නිසා, සංස්කාර නිසා, ස්පර්ශය නිසා සංඥා සංස්කාර මේ ස්කන්ධ හට ගන්නවාය. ඒවැයි නිරෝධයෙන් සංඥා සංස්කාර ස්කන්ධ නිරුද්ධ වෙනවා කියලා ගත්තත් හරි. පැහැදිලි. චෛසික වශයෙන් ගත්තොත් ඒක වෙන විදිහකට කියන්නත් පුළුවන්. මානසිකාර වශයෙන් අරගෙන මේ විදිහට කියන්නත් පුළුවන්. තව තියෙනවද? හොඳයි මනම් අදහස් ඇති කරගන්න මෙතෙක් වේලා තිසරණ පංචශීලයේ පිහිටා ගෞරවයෙන් තුනුරුවන් වන්දනා කිරීමෙන් ඒ වගේම භාවනා කිරීමෙන් ධර්ම ශ්‍රවණයෙන් ධර්ම සාකච්ඡා කිරීම ආදී වශයෙන් පජනිත වූ පුණ්‍ය චේතනා සමුදායත් ඒ මොහොතේම ඇතිව නැතිව ගිය බැවින් අනිත්‍යයි අනිත්‍ය වූ ඒ පුණ්‍ය චේතනා සමුදාය ඇතිවීම නැතිවීම වශයෙන් సంతානේ පෙළෙන බැවින් දුක්ඛයි අනිත්‍ය වූ දුක්ඛ වූ ඒ පුණ්‍ය චේතනා සමුදාය තමන්ගේ වසඟෙහි නොපවත්නා බැවින් අනාත්මයි අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ඒ පුණ්‍ය චේතනා සමුදාය පරමාර්ථ වශයෙන් දුක්ඛාරිය සත්‍යයි ඒ දුක්ඛාරිය සත්‍ය උපදවන పూర్ව භව තෘෂ්ණාව දුක්ඛ සමුදය ආරිය සත්‍යයි දුක්ඛ සමුදය දෙකේ නොපැවැත්ම දුක්ඛ නිරෝධාරිය සත්‍යයි ඒ දුක්ඛ නිරෝධේ සාක්ෂාත් කරන්නා වූ මාර්ගයේ ප්‍රතිපදාව දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරිය සත්‍යයි ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහාම අපගේ මේ කුසල ධර්මයේ කාන්තේම හේතු වෙත්වා වාසනාව වෙත්වා කියා ප්‍රාර්ථනා කරගනිමු. ජනිත කරගත්තා පුණ්‍ය ධර්මයන් ඉෂ්ටෝ ඉන්ද්‍ර ඉෂ්ඨකාමීත කාමීන්ද්‍රෝපේන්ද්‍රාදී සමස්ත දිව්‍ය රාජ සමූහයා විසින්ද අනුමෝදන් වනු ලබත්වා පින් අනුමෝදන් වන්නා වූ දේව රුතුම් නිවනින් සැනසෙත්වා යන අදහසින් පින් අනුමෝදන් කරමු.